ගොඩක් සෝනේ මොනවාක්ද කතා කරලා තියෙනවා කියලා දීපදෙනවා. සක්සන ප්‍රශ්නා ගහගෙන බැරිම ආකාරයෙන් භාවනාව කරන්නේ කොහොමද කියලා කරනවා. මුත්තර. ඇත්තම මේ තමයි ඒක මුත්තරට අනුකූලව භාවනා කරනවා. සක්සන ප්‍රශ්නා භාවනාව කියන්නේ කෙනෙකුට නිර්වාණ ධර්මය අවබෝධ කිරීමේ ශක්තිය උදා ගන්නට තිබෙනවා. මට හිතෙන්නේ මේ තුන අවස්ථාවේ අපි මේ තියෙන කායෝගික ධර්ම පහල ඒවා ඒවා අනුව පිළිපදින්නේ නැහැ කියලා. එහෙම පිළිපදනා නම් ප්‍රතිඵල ගන්නට පුළුවන් වෙන පහක් අපි මේ කියන කායෝගික ධර්ම ඒවෙන් ප්‍රතිඵල ගන්නේ නැත්නම් කිසි එකේ කායෝගික ධර්මවල මේ ධර්ම ප්‍රකාශ කිරීමේ වැඩක් නැහැ. පවදිනකම් අපි වඩාත් දේවල් උත්සාහ කරලා බලනවා ඒ වෙනස් කරගන්නේ නැත්නම් වෙනස් ස්ථානවල හාමුදුරුවෝ කියන විදිහට අපිත් ඉතින් කොතන බලන්න තියෙනවා දැන් තමයි ඇයට අප ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙන තවත් අනුපස්සනාවක් භයානුපස්සනාව සත්සල්පස්සනාව තුළින් නිවන් අවබෝධ කර ගැනීමට අපහසු වූ ආනන්ද මේ ඥාන පස්ලාව තුළින් තමයි කෙනෙකුට නිවන අත්දකින්නට පුළුවන්. කය කියන එකේ අදහස හේවෙනවා ගෙවනවා කියන එක. කයේක පොළතෙන් පහනක් දැල් වෙනකොට එහි තියෙන තෙල් සහ පිරය සෑම මොහොතක් පාසාම තේම තෙලී යනවා වගේ අපේ මේ නාම රූප සංස්කාර ධර්මයන් සෑම සමයක් පාසාම දෙවි දෙවි තේමී තේමී යනවා. මෙන්න මේ තේමී තේමී යන ආකාරය නැවත නැවත නුවණින් දැකීමයි ඥානපස්සනාව තුළින් සිදුවන්නේ. විශේෂයෙන්ම ඝන සංඥාව නැති යන ආකාරයෙන් මේ නාම රූප ධර්මයන්ගේ මේ සංස්කාර ධර්මයන්ගේ සියදීම අපි නැවත නැවත විදසුන් ඇතින් ප්‍රඥා ඇතින් දකින්න පුළුවන්. ඥානපස්සනාව භාවයෙන් හෝ ඝන සංඥාම් පදහටි කියලා දැක්වෙනවා පාඩයක් පටිසම්භිදා මඟ පාළියි. ඒ අදහස භයානුපස්සනාව යම් කිසිම භාවිතා කරනවා නම් ඒ තුළින් ඝන සංඥාව පදහටි අයින් වෙනවා. නැත්නම් අයින් වෙ යුතුයි. මේ ඝන සංඥාව කියන එක පිළිබඳව සෑම කෙනෙකුටම අවබෝධයක් තිබෙන්න ඕනේ සෑම යෝගාවකරයකට. ඒ පිළි අවබෝධයෙන් අමතරව ඒ ඝන සංඥාව නැතිවන ආකාරයෙන් කටයුතු කරන්නට ඕන. මේ ඝන සංඥාවෙන් ලැබෙන නිසා තමයි මේ ලෝකයේ සත්‍යව මොළාවෙන් මොළාවටපත් වෙන සමාජයේ සංස්කාර ලෝකයේ තුල ආත්මයක් ඇත කියන වැඩි සංකල්පයක වැටෙන තිබුණේ. මේ ආත්මීය සංකල්පය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට දෙවියන්ම ප්‍රයෝජනය ධර්මයක් තමයි මේ ඝන සංඥාව කෙලී යන ආකාරයෙන් කරන ලබන භාවනාව. ඝන සංඥාව කියන එක විස්තර කරන්නට පුළුවන් ඒකාකාර උපමාවක් දැක්වුවොත් මේ ගුණවත් ඇයට සමූහ වශයෙන් යමක් ඒකතාවයකට තිබෙන විට අපට ඒ එක් දෙයක් වශයෙන් තේරෙනවා. ධන සංඥාවේ තියෙන අදහස සරල වශයෙන් එහෙම විස්තර කරන්න පුළුවන්. දැන් උදාහරණයක් කිව්වොත් වැඩි ගොඩක් තිබෙනකොට අපට ඒක වැඩි ගොඩක් වශයෙන් තේරෙනවා. නමුත් එතන වැඩි ගොඩක් දක්නට නැහැ. වැලකට රාශියක ඒක රාශිය භාවයක් තමයි විද්‍යමාන වන්නේ. මේ වෙන සම්ලේ නැත්නම් වැලකදී තිබෙන කිසිම වැලකටයක් අනෙක් වැලකටයකට නෑ එක්කන්නේ නැහැ. මිත්‍රයෙක් වන්නේ නැහැ. සම්බන්ධතාවයකුත් නැහැ. එක එක වැලකට කන්න කනව පවස්නා වූ ධර්ම. මේ කන්න කනව පවස්නා වූ වැලකට අන්න වැලිකටවල සහයෝගය ලබාගෙන අනුනාටත් සහයෝගය දෙමින් ගොඩක් වශයෙන් තේනී සිටිනවා. මේ වැඩි ගොඩක් වශයෙන් තේනී සිටින එක වන සංඥාවක්. මේ වැඩි ගොඩ තුළ වැඩි ගොඩක් කියන දෙයක් නැතේ මිනිසුන්ගේ ජීවන වූ දැනකට සමූහයක් පමණක් කියන එක දකින්නට පුළුවන් නම් කෙනෙකුට අන්න ඒ දර්ශනය වන සංඥාව ඉවත් වීමට උපකාර වන දෙකීමක්. එම නිසා මේ ධන සංඥාව පිළිබඳ පැහැදිලි අවබෝධයක් අප විසින් ඇති කරගත යුතුම වනවා විශේෂයෙන්ම ආත්ම සංඥාව සම්පූර්ණයෙන් මුලින්ම සාධනීයමද මේ ධන සංඥාව හතරක් තිබෙනවා සංසති ධනය කියලා ගත්තේ සමූහ ධනය කියලා ගත්තේ කුත්‍ය ධනය කියලා තව එකක් තියෙනවා ආරම්භන ධනය කියලා තව ධනයක් තියෙනවා මේ පිළිබඳව ඉස්මතු සුදුකෝ විස්තරයක් දක්නට ලැබුණේ මට එකම තැනක පමණයි හේරුකාණ සංගමන ස්වාමීන් වහන්සේගේ පොතක සුදු විස්තරයක් මේ පිළිබඳව තිබෙනවා. උන්වහන්සේ නියල ප්‍රකාශ කළ තිබුණා ඒ පිටු කීපයක විස්තරය කිරීමට පිටු 200ක කොටක් ලියනකට වඩා වහන්සියක් ගත්තේ ඒ කරුණික ඉදිරිපත් කළේ බොහොම පොතක තියෙන කරුණු ආශ්‍රයෙන් කියලා. එම නිසා මේ පිළිබඳව මේ තේමත් ඇයට පොත්පත් වලින් කරුණු හොයාගන්නට ලැබෙන්නේ නැහැ. වෙනස් තැන් වලින් ධර්ම දේශනා වලින් කරුණු අහන්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අප කියන මේ කරුණ අවබෝධ කරගෙන ඒ ධන සංඥාව නැති වෙන ආකාරයෙන් නාම රූප ධර්මයන්ගේ මෙච්චේ වීම කරන ප්‍රශ්නාව වඩන්නට කියලා අපි බලමු කියලා කියනවා. අපි දැන් බලමු සංසතිය ගණන් කියන්නේ කොහොමද කියලා. සංසතිය කියන එකේ අදහස එකක් නැති වෙනකොට තව එකක් ඒකම නැති වෙනවා. ඒක නැති වෙනකොට තවත් ධර්මයක් ඒකම නැති වෙනවා. ඒකෙන් විකසම ඇති ඇති නැති නැති යන යම් කිසි ධර්ම සමූහයක් තිබෙනවා නම් අන්නේ ධර්ම සමූහය අර හේතුවත් විනාමයේ නිසා එකක් වශයෙන් අපට තේරෙනවා. දැන් සරලවම කරන දර්ශනයක් අපට මේ අතින් නාදුනොත් මේ සෑම කෙනෙක්ම වගේ සැලෙන ගඳ දැකලා තියෙනවා. මේ ගිය අවුරුද්දේ දැකපු සැලෙන ගඳ තමයි අද කියලා බැලුවත් තියෙන කියලා මේ අහිංසමක් ඇතුළු. ලැබෙන මාසේ ඕකෙට ගියත් මේ ඉන්නේ තිබුණ සැලෙන ගඳ අදත් තිබෙනවා කියන අදහසක් පිටට තියෙන සංඥාවක් හරවනවා. මේක සම්පූර්ණයෙන් වැරදි සංඥාවක්. අර සම්පූර්ණ ගැනීම දැසේ කියන ධන සංඥාවෙන් දැසේ කියන අවබෝධයක්. මේ පළවෙනිදන්ගේ හරස්ක ප්‍රමාණවත් හරස්ක කියන්නේ ඒ හරහාට සැකවවාන් කරනවා. නැත්නම් අපි කියන්නේ ඒ ප්‍රයෝගක සිතානිච්චයකට නූලක් වෙන දෙයක් ඇඳලා ඒ නූල දෙකෙන් කියන බංගිරේ පමණක් අපි අවධානය යොමු කරලා බලනවා. එක ඇහක් එකපාරක් බලලා ඇසින් ගන්නවහම නැවත බලනකොට අර නූල දෙකෙන් දෙක්කම බංග අපට දක්නට ලැබෙනවා. ඒ තිබුණ වසලක් අඳ පහළට ඇදී ගොස් වෙන ඉහළින් තිබුණු වතුර කඳක් එතනට එක් කියලා සමීපයි. එක ක්ෂණයක්වත් සැලෙන කල කියලා එකක් පවතින්නේ නැහැ. නමුත් අර සම්පති ගණයෙන් රැකී ගිය නිසා අපට තේනවා මේක සැලෙන ගාට්ට වියවුද්දෙක් කරන ගමන් තිබුණාය. දැන් මේ ගණන් ගන්න තියෙන අය මතුවටත් මෙලෙසින්ම පවතිනවා කියන්නේ. මෙන්න මෙලෙසින්ම අපේ මේ නාම රූප ධර්මයන් නාමස්කන්ධයේ ස්වરૂපස්කන්ධයේ මොනසිතින් නිරන්තරයෙන්ම ඇතිවෙමින් නැතිවෙමින් යන භාවයෙන් බැසී ගොස් ඇති නිසා අපට පේනවා මේක එකම ධර්මයක් වශයෙන්. අපට තේරෙනවා අපට අවබෝධ වෙනවා මේ මෙහි තුල ආත්මයක් තිබෙනවා කියන හැඟීම. හැඟීම. මෙන්න මේ සංකල්ප ගන්නේ ප්‍රතිගෙන ආස්වාදයෙන් අපේ භාවනාව අපට ප්‍රබල කරන්නට ඕන. දැන් මේ තියෙනවාට මේ ධර්මයේ ස්වභාවය කියන කොටනේ මම අටස් ආදී වස්තුන් කියලා සමාදන් වෙනවා. ඒක ප්‍රථමයෙන් කරණාගමනේ කළා. සිදු කළා. ඒක ප්‍රථමයෙන් নমස්කාර පාඨය කියනවා. මේ ආයේ සිත තුළ තියෙනවා নমස්කාර පාඨයේ කියන්නේ මම. ඒක මාත්කරණයේ මම. ඒ වගේම සිවිල් සමාධිය සද සමාදන්නේ මම. මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ මම කියන්නේ ධර්මයේ ශ්‍රවණය කරන මේ මොහොතේ පවතින සිත් අර සිල්පද සමාදන් වෙනවද දැනෙන්න තිබුණේ නැහැ. මේ පැත්තේ හරි සරල උපමාවක් වුණාට ඒක ගැඹුරු අවබෝධයක් ලැබුණා මේ කියන නැවත නැවත විමසීමේ මේක නිසා හොඳට අහලා නැවත නැවත පස්ව විමසා බලන්න හොඳ අවබෝධයක් ලැබේ. මේ අවබෝධයේ පහසෙන් නම් අත්පත් කර ගැනීම සඳහා බලමින් අපි ඇඟේ තියෙන රූපස්කන්ධය ඉතින් අයන් කරලා නාමස්කන්ධය දෙකට පමණක් අවධානය යොමු කරමු. සිතක සමාදානයේදී තිබුණු චිත්ත ප්‍රවාහයන් සිටින රාශියම එන්නේ බණහන විට ඒ සිතක සමාදාන වෙනකොට තිබුණු සිටින නෙමෙයි අර බුද්ධ සම්මන් ලක්ෂාමයේ ආදි වශයෙන් සරණාගමනය සිදු කරන සිදු තිබුණේ ඒ සිතිවිලි නෙවෙයි නමස්කාර පාඩේ උසස් කියනකොට තිබුණේ. පළමුවෙන්ම නමස්කාර පාඩේ කියනකොට යම් සිතිවිලි සමූහයක් ඇති වුණා නම් ඒ සිතිවිලි සමූහයම ඒ පාඩේ කියා ඉවර වෙනකොටම එතනම නිරුද්ධ වෙ ගියා. දෙවන නමස්කාර පාඩේ කියන්නේ වෙනත් චිත්ත සමූහයකින් චිත්ත ප්‍රවාහයකින් ඒ චිත්ත ප්‍රවාහය නිරුද්ධ වෙ ගියාට පස්සෙයි තුන්වෙනි නමස්කාර පාඩේ කියන්නේ මේවා පිළිගන්නට ඕන අපට මොහොතින් මොහොතම සියලු සේවයේ ගිය නාම ධර්ම රාශියක පැවැත්මයි මෙතන පැවතුනේ කියලා. එතකොට බුද්ධාසන්නම් ලක්ෂණාමි කියනකොට අර කලින් තියපු නමස්කාර පාඩ කියපු සියලුම සිතුවිලි ධාරාවන් එකක්වත් නැහැ කියලා නිරුද්ධ ඒ ධම්මස්සන්නම් ලක්ෂණාමි කියනකොට දෙවෙනි අර බුද්ධාසන්නම් ලක්ෂණාමි කියපු සිතුවිලි සංහයත් නිරුද්ධ වෙනවා. එලෙසින්ම සංඝාතන ගච්ඡාම කියනකොට ඒ ඉතේ තිබෙන සිතිවිලි සියල්ලම නිරුද්ධ වෙනවා. මේ වගේ තමයි පළවෙනි ශික්ෂාපදයේ ප්‍රකාශ කරනකොට කියනකොට ඇතිවන සිත් සමූහයම දෙවෙනි ශික්ෂාපදයේ කියනකොට නෑ. දෙවෙනි ශික්ෂාපදයේ සමාදන් වනකොට පැවතුණු චිත්ත ප්‍රවාහය එතනම නිරුද්ධ යනවා තුන්වෙනි ශික්ෂාපදයේ සමාදන් වෙනකොට අපිට මේක දීගෙන ඔසකට ඔසකට පසුව අනිත් සිටිනේ එනේ නිසා අපට තේනවා මෙතන එකම චිත්ත ප්‍රවාහයක් පවතින්නේ එකම නාම නාමස්කන්ධයක් පවතින්නේ මෙතන මම ඉන්නවා. নমස්කාර පාඨයේ කියන්නේ මමය. කරුණාගන්නේ කළොත් මමය. හේතුමා ගන්නේ මමය. මේ ධර්ම ශ්‍රවණය කරන්නේ මමය කියන හැඟීම පෙරදී අවබෝධයේ ස්නේහයේ සිත් තුළ පවතිනවා. මෙතනදී මේ රූපස්කන්ධයෙන් සිටින අයින් කරලා මෙහි ප්‍රයෝජනින් අන්තිසාවක් නෙවෙයි. මේ නාමස්කන්ධයේ නිරන්තරයෙන් ඇති ඇති නැති නැති යාමක් පමණක් නේද කියන අවබෝධය ඇති වෙනකොට අවුද නමස්කාර පාඨකී අවුද සරණාගමනයේ කෙරේ අවුද සිත සමාදන් මේ කවුද මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ ඉතා පැහැදිලිව ගැඹුරින් සිතන්න මේ ගැන සිතන්න සිතන්න තව තවත් තව තවත් ගැඹුරින් මේ ධර්මය පැතිරෙනවා. අරල වුණාට අත්න අවබෝධය ඉතාම සබලයි. මේ මොහොතේ මොහොත සියලු සේවී යන මේ නාමස්කන්ධයේ අර දේශවත් ක්‍රියාවලිය නිසා අපට මේක එකම ධර්මයක් වශයෙන් පවතිනවා. තේරෙනවා. මුළු කාලයේ තිබුණු සුතම තමයි දැන් තිබෙන්නේ දැන් තියෙන සුතම තමයි තරුණ කාලයේ මහලු කාලයේ දිගින් දිගටම ජීවිතේ පුරා පවතින්නේ කියන දැඩි සංඥාවක් වැඩි අවබෝධයක් අපේ සිත් තුළ ඇතිවන්නේ මෙන්න මේ සංකති ගණයෙන් මේ නාමස්කන්ධයේ නැති ගොස් කොටින්සා එම නිසා මේ සංකතිය ගණන සැදී යන ආකාරයෙන් විදසන් නැතිව කල්පනා නොවනේ අපි දකින්නට ඕන නාම ධර්මයන්ගේ සහ රූප ධර්මයන්ගේ යථා ස්වરૂපය දැන් අපි වේදනා ස්කන්ධය ගැන කතා කරලා නාම ස්කන්ධය තිබෙන මේ වේදනාවල අප ගණන් ගන්නවා මම දුකක් විඳිනවා මම සතුටක් විඳිනවා මම නැදහත් වේදනාවක් විඳිනවා කියලා. මේ කොයි වේදනාවක් ඇති වුණත් ඒ වේදනාව ඇති වෙන ගමන් නැති වෙන එක නිමේෂයක් පමණයි වේදනාවක් පවතින. අපි පැයක් දුක් විඳිනකත් ඇයක් දුකක් විඳිනවායි කියලා අපට දෙන්නට දුක් වේදනාවක් ඇස්තිස්සේ අප අත්‍යක්ෂයි කියලා සිතුවට ඇයක් සිස්සේ අප එක විනාඩියක් පුරාවත් පවතින ඒ කිසිම වේදනාවක් නෑ. සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ නැදවත් වේදනාවක් හෝ කවර වේදනාවක්වත් එකම නිමේෂයකට වඩා වැඩි කාලයක් පවතින්නේ නෑ. මේ පතරේ හික්ෂණය කරනවා මේ වේදනාව ඊළඟට මේ වෙනකොට නිරුත් වීම ඵල වේදනාවක් ඇතිවන්නේ. ඒක තේවි තේවි යනවා. යෙදි කෙවි අනිත්‍ය යනවා. සැලකිය වේදනාවේ තුන්මනසනේ ඥානකොට. නමුත් මේ සැලකනක් පාසාම වේදනාව මිනිසින් ජීවත් ව්‍යාකාරී භාවයක් ඇතිවෙමින් ඇතිවෙමින් නැතිවෙමින් යන නිසා අපට තේනවා ඇත්ත දිගටම වේදනාවක් පවතිනා යුතුයි. මේ එක දිගට පවතිනවායි කියන වේදනාව ගැන හිතනකොට අපට තේරෙනවා මෙතන වේදනා සමුදයක් කියලා එකක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධය කියලා දේශනාවක් ප්‍රකාශ කළා. පංචස්කන්ධය කියන වචනේ පාවිච්චි කළා. මේ සම්මුතිය පිළිතලා පරයාත්‍යක පිළිතලා කරපු ඒ වචනවල එන්නේ අන්ත භක්තිය නිසුව ධර්මයෙන් හදාරන්නට ගියොත් අපට මේ ධර්මයේ සායෝගික වශයෙන් අත්දකින්නට බෑ. ඒ නිසා අන්ත ශ්‍රද්ධාව අන්ත භක්තිය පැත්තකට දාලා පරිණාත ධර්මයේ පරිණාත වශයෙන් සම්මුති ධර්මයේ සම්මුති වශයෙන් දැකලා ඒ පරිණාතයේ විදෙන සම්මුතියේ විදෙන පරමාර්ථ ධර්මයේ මතකල ගන්නට ඕන. සංවේදනා සංදේ කියලා ප්‍රකාශ කළාට අර වැලි කඳ කඳ කියන අදහස පොද කියන එක. අර වැලි පොද කියනවා වගේ කතාවක්. වැලි පොද කියවට එතන එක එක වැලි එකක් වශයෙන් ගානේ තිබෙන වැලියක සමූහයක් විනා වැලි කඳක් නොවන නැතුවා වගේම මේ වේදනා ස්කන්ධය කියලා අපි කතා කළාට ශුන්‍යයක් ශුන්‍යයක් පාසා නැති නැති යන වේදනා සමූහයක් විනා වේදනා ස්කන්ධයක් මේ විද්‍යමාන වන්නේ නැහැ කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ. සෑම ස්ථනයකම වේදනාවක් ඇති වෙනා ඊළඟ ස්ථනයේ වේදනාවක් නැති වෙනා තව වේදනාවක් ඊළඟට තියෙනවා. මෙසේ වේගවත් නැතිවීම ඇතිවීමෙන් නැතිවීම යන වේදනාව නිසාම මේක මේ වේදනාවක් සමුදයක් වශයෙන් මේක දැනෙනවා. එතනින් අපට තේරෙනවා මෙන්න වේදනාව දිගටම සැලසලා ඉතියි. හරියට අර ගිය අවුරුද්දේ තිබුණු කලින් කාලේ බලන අදත් කියලා ගිය අවුරුද්දේ තිබුණු කලින් කාලම් තිබුණා. ඒකත් ගිහිල්ලා කලින් කාලේ අන්ත දෙකක් තියෙනවා කියලා කියන්න ආසයි. මේ ජීවත් ක්‍රියාවලියේ ඒක ධර්ම කරගෙන ඒකාගත කරගෙන කතා කරන හැඟීමක් ඇති කර ගන්නවා ඒක වැරදි සංඥාවක් වැරදි සංකත ගණයක් එම නිසා මේ වේදනා සංගය තුළ පවතිනා සංකති ගණයේ විදි යන ආකාරයෙන් අපි කටයුතු කරන්න ඕන විශේෂයෙන්ම සුඛ වේදනාවක් ඇති වෙනා ඒක දෙසන් බලන්න සිටිනකොට සෑම සුඛ වේදනාවක්ම එතනම එතනම එතනම විදිවිදි යන ආකාරයේ ප්‍රඥාව සතිය සහ සමාධිය දෙන කෙනෙකුට දකින්නට පුළුවන්. ප්‍රඥාවත් මේ මට්ටමට වැඩි යත්නම් ඒ කරුණ තවත් හොඳින් ප්‍රකටව තියෙනවා. දුක් වේදනාවක් ඇති වුණත් ඒ වේදනාව දිස්ම බලාගෙන සිටිනවා. සංසති ගණන් වැටීගේ සංසතිය කඩා දැමීමට. මෙතන දිගින් දිගට පවතින වේදනාවක් නැහැ. සෑම සෙනඟක් ගානම වේදනාව මෙලෙසින් ඇති වෙනවා මෙලෙසින් නැති වෙනවා කියන අවබෝධයේ සමාගයේ හදවත පතුලින්ම තින්නනට වේදනාව දෙසම බලන්න සිටිනකොට අසන්නතුගේ කුමක්ද කියන එක මේ ආද ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට පුළුවන් වෙනවා ඇති. ඒ වගේම තමයි සංඥාත් සංගය සංකතිය වැටිලා එක සංඥාවක් ඇති වෙනවා තව සංඥාවක් ඒ සංඥාව නැති වෙනකොට වෙනත් සංඥාවක් ඇති වෙනවා. සංඥා කියන්නේ හඳුනා ගැනීම. රූප හඳුනා ගන්නවා ඒකට කියන්නේ කන දැනෙන ශබ්ද හඳුනා ගන්නවා නාසයට කියන දැනෙන ගඳසොඳ ජීවිත දැනෙන රස කය දැනෙන ස්පර්ශ මනස දැනෙන මනසට දැනෙන මේ කර්මන අපි හඳුනා ගන්නවා. මේ සෑම හඳුනා ගැනීමක්ම වහවහ නැති වෙන තියෙන යන ධර්ම. සියලු සියලු ජීවිතින් යන ධර්ම. මේ කායන පස්සනාව දෙන ඒ කායන පස්සනාව වැඩි වෙනකම මේ සංඥාවේ තියෙන එකම තනියක්වත් පස්සේ නැති ආකාරය හැම තනියකම නිරුද්ධ වී යන ආකාරය අප අත්දකින්නට නැත්නම් මේ සංඥාවෙන් අපි වැටී යනවා මේ සංසති සංඥාවෙන් අපි වැටී මේ හඳුනාගන්නේ මම කියන හැඟීමක් වැඩි අවබෝධයක් ඇති කරගන්නවා උදාහරණයක් කිව්වොත් අපි හිතමු ඉරිමේ ගමනකදී රූපයක් දැක බලනවා මේ රූපයේ දෙස බලනකොට එකපාරටම ගහන රූපයක් වශයෙන් එකපාරටම කියනවා. ඒ අර සංස්කෘතිකයෙන් වැටි යන නිසා. මොහොන දැකලා මොහොනේ කියප සංඥාව දෙන්න දකිනකොට දෙන්නයි කියන නෑ. දෙන්න දැකලා දෙන්නයි කියන සංඥාවට සංඥාව අත් දෙක දකිනකොට නැහැ. අත් දෙක දකිනකොට අත් දෙකයි කියලා හඳුනාගත් සංඥාව ඇති වෙනකොට අර දෙන්න තියෙන සංඥාවක් නැහැ, මොන තියෙන සංඥාවක් නැහැ, හිත කියන සංඥාවක් නැහැ, ඒක හිතට පිළිෙන්නේ නැහැ. මේවා කායික සුඛයෙන් ක්‍රියාත්මක කරලා බලන්න මම කියන ගමන, එතකොට මේ පිළිබඳව ඉතාමත් ගැඹුරුම අවබෝධයක් ඇති වෙනවා. සරල උපමාන සරල අභ්‍යාස වුණාට ඇතිවන අවබෝධය උපමාන ගැඹුරුයි. සෑම ශ්‍රේණියක් ගානේම සංඥාව මෙලෙසින් දීකින් දීකින් විරුද්ධ විදී විරුද්ධ වී සේවනය සේවනය යන ඒ දීර්ඝ ස්වභාවය නිසා අපට මේ සංඥාව එකක් වශයෙන් පෙනෙනවා. ඒ නිසා අපි රූපයක් හඳුනාගත්තාම වැරදි අවබෝධයක් ඇති කරගන්නවා මම ඒ රූපේ හඳුනාගත්තේ. සත්‍යයක් හඳුනාගත්තාට පසුව වැරදි දෘෂ්ටි එල්ලෙනවා දැකගන්නවා මම ඒ සබ්දේ ඇති. ළඟ ඒ වගේම ජීවිත දැනෙන හත්යක් ආයතන ස්පර්ශයක් මනසට දැනෙන මොනක් මොන හෝ ධර්මාරණක් ඉපත් වෙනකොට ඒ සංඥාවේ හිත දැකගන්න විට අපි කල්පනා කරනවා වැරදි මුස්තියක පිළිපලා මමයි මේ සංඥාව ඇති කරගත්තේ මමයි මේ සංඥාවෙන් හඳුනාගන්නේ කියලා. අත්වශයෙන්ම මෙතන සිදුවන්නේ කුමක්ද? දීර්ඝයෙන් දීර්ඝ සංඥා කියන කයිසිකේ ඇති ඇති නැති නැති යනවා. මේ වේගවත් ක්‍රියාවලිය නිසාම මේ සංඥාව ස්කන්ධයක් වශයෙන් පේනවා සංඥා ගොඩක් වශයෙන් පේනවා මේ සංඥා ස්කන්ධ කියන කතාවේ තියෙන පරාත්‍ය භාවය සම්මුති භාවය ඉවත් කරන්නට වන මේ පරමාර්ථ ධර්මයේ හදවත තුළින් මතු කරගන්න. එතකොට ඒ ස්කන්ධ කතාවට පිළිගන්නට තැනක් නැතුව යනවා. ඊළඟට සංස්කාර ස්කන්ධය ගැන අපි වටිනාකමක් කතා කරමු. සංස්කාර කියන්නේ අදහස් කරන්නේ සිතට යම්සා පහළ වෙනවා නම් සිතුවිලි ඒ සෑම සිතේලම සංස්කාර සංදේවා ගණන් ගන්න පුළුවන්. ඒ දිනාල සංඥාව හැර ඒක වෙනම ධර්ම වශයෙන් ප්‍රකාශ කර ඇති නිසා සිතට පහළ වෙනා යම්සා ධර්ම සිතුවිලි ඒ සායකක තියෙනම සායකක ධර්ම සංස්කාරයි. සිත් සංස්කාරයි. එතකොට මේ සිත් සංස්කාරයේ ස්වરૂපය එකකින් සංස්කාරයක් තියෙනවා ඒක නැති යනවා. පෞද්ගලික සංස්කාරයක් ඇති වෙනවා ඒකට කියනවා. අපි හිතන ඔන්න අපි දැන් මෛත්‍රී කරනවා. සියපවත් සෝපත්තිය සෝපත්තිය සෝපත්තිය. ඒක සංස්කාරයක නිමුදියක්. ඊට පස්සේ අපි පිළිකුල් භවනාවන් ආත්මේ මතින් පාරේ කීස්තාලෝම අනකාදාන සත්‍යච්චෝ. සත්‍යෝදාන අනකාලෝම ඒක කොහොමද අර මෛත්‍රී භවන වෙනකොට අපි හිත සංස්කාර ඔක්කොම නිවිදලා පිළිකුල් භවනාව පඩනවා. ඊට පස්සේ මාගේ මරණාසතිය භාවනා කරනවා. මගේ මරණයේ සැර ජීවිතයන්නේ සැර ජීවිතයන්නේ සැර මරණයේ සැර. කොයි ආකාරයෙන්ද මම මරණාසතිය වඩන. මරණාසතිය වඩනකොට අර කලින් සුගම සියවරම චිත්‍ර සංස්කාර නිරුද්ධ වෙනවා. අපේ මේ අවබෝධයේ සම්පූර්ණ අපට අත්‍යන්තයට බැරි නිසා අපි කල්පනා කරනවා මරණාසතිය භාවනා වැඩි මමයි. මේ සිරිකුල් භාවනා වැඩි මමයි. ඊළඟට මෛත්‍රී භාවනාව කළේ මමයි ආහාර භාවනාව කළේ මමයි මේ භාවනාව කළේ මමයි ආදී වශයෙන් වැරදි දෘෂ්ටියක අපි කොල් බලනවා දැක්ක ගන්නවා මේ වැරදි දෘෂ්ටිය දැකගෙන සිටින කාලන අපි ආත්ම සංඥාවෙන් දැකීම අපට ආත්මයේ තියෙන හැඟීම අදාළ දෙන්නට අපහසු වෙනවා එම නිසා මෙතන සිදුවන පිළිවෙම සංස්කාර ධර්මයන්ගේ මහ මහා සීවිසේවි නාම ලක්ෂිත කෙනෙකුට අත්දකින්නට පුළුවන් නම් ප්‍රායෝගික පැති. සත්‍ය වශයෙන්ම මෙතන සත්‍ය සංස්කාර ධර්මයකගේ ගලායම් හැර චිත්ත සංස්කාර ස්වභාවයට ඇතිවීම නැතිවීම හැර මෙතන මේ චිත්ත සංස්කාර ඇති කරවන කෙනෙක් නැතේ මේ චිත්ත සංස්කාර අත්දකින කෙනෙක් නැතේ නාම මාත්‍ර මෙලෙසින් වේගයෙන් වේගයෙන් ඇති ඇති නැති නැති යනවා කියන අවබෝධය පැහැදිලිව කෙනෙකුට දක්වන්න පුළුවන් මෙන්න මේ පැහැදිලි පාළුවක් ඇතිවම අදලට පසුලෙන් සත්‍යයක් ලෙසම තේරුම් ගන්න විට සංස්කාර සංදේ කියන කතාවේ කියන ස්කන්ධ කතාවට පිළිගන්නට තැනක් නැති වෙනවා මේ කොට වැඩි කොටක් එහි එකේක වැඩි කැටයක් අනිත් පරිසරයට කිසිම නෑදෑයෙක් වන්නේ නෑ කිසිම මිත්‍ර භාවයක් ඇත්තේ නෑ කිසිම සම්බන්ධතාවයක් ඇත්තේ නෑ මෙන්න වූ අන්‍යෝම ධර්ම අන්න එලෙසින්ම අපගේ සංකාණය තුළ පහළවන්නා වූ සියලුම චිත්ත සංස්කාර ධර්ම වෙනින් වූම චිත්ත සංස්කාර ධර්ම කිසිවෙක් කිසිවකට කිසිම චිත්ත සංස්කාර තවත් චිත්ත සංස්කාරයකට නේදනෝන මිත්‍රනෝන කිසිම සමීකරණයක් සම්බන්ධ භාවයක් නැති ධර්ම වෙනින් වූ සංස්කාර ධර්ම වශයෙන් අවබෝධ කරගන්න ඕනේ. මෙලෙසින් සංකති ගණයේ පැහැදිලි නම් අපට කවර සංස්කාරයක් පිටු තුළ පහළ වුණත් මම මේ සංස්කාරයේ රැස්කලා කියන හැඟීම සිතන්නට හැකියාවක් නෑ. අපේ කුසල් කලා කියන්නේ අකුසල් කලා කියන්නේ මෛත්‍රී කුරුකුල භාවනා ආදී භාවනා කලා කියන්නේ මේ සංස්කෘති ගණන් බැසීසිට ඒ සංස්කෘතිය ගණන් සීතලා කරන කතාව. නැත්නම් ඒ කඩාගෙන දෙඳගෙන බලවන මේ සංස්කෘති ගණය තුළ මේ සිත් සංස්කාර ප්‍රවාහය තුළ සත්පුරුෂ සංස්කාර වීමට සිදුවන බව පැහැදිලිවම අවබෝධ වන්නේ ඕනේ. ඊළඟ ස්කන්ධය ගැන අපි කොටින් කතා කරන සංඥාන ස්කන්ධය. ඇහැට රූපයක් දැකනහම චක්ක විඥානය තියෙනවා, කනට ශබ්ද ඇතිවෙනවා, රූප විඥානය තියෙනවා, නාසයට ගඳ සොඳනවා, ගාන විඥාන, දිවට රස දැනෙනවාම භූවා විඥාන, කයට මේකාකාර දේවල් උත්පත් වෙනාම කාය විඥාන, මනසට මේ ධර්මාරමුණාම මනෝ විඥාන පහළ වෙනවා. මේ විඥාන පරම්පරාව පෙරණිගේ ප්‍රයත්න වගේ එකකට එකක් පසුවට පසුවට උපදිනවා. එකක් නිරුත් වෙනවා, තව එකක් ඇති වෙනවා. එකක් නිරුත් වෙනවා, තව එකක් නිරුත් ඇති වෙනවා. මෙසේ දීකින් ඇතිවීම නැතිවීම යන මේ විඥාන ස්කන්ධය අරගෙන අපි මුලාවටපත් වෙනවා මේ විඥාන ස්කන්ධය මගේ මමයේ මගේ ආත්මය කියලා. හේතුව මොකද? මේ විඥාන ස්කන්ධයේ පවතනාවෝ ගත ස්වરૂපයේ පැහැදිලිවම සත්‍ය ලෙසම අත්දකින්නට නැහැ එතකොට අප පැහැදිලිව අවබෝධ කරගන්න ඕන රූපයක් දකිනකොට පහළ වෙන සිත සත්‍යයක් වෙනකොට නෑ. සත්‍යයක් පහළ වෙනකොට දැනගත් සිත ගඳ සුවඳ දැන ගන්න විට නෑ. ගඳ සුවඳ දැන ගන්නා විට තිබුණු සිත් සියල්ලම රස දැන ගන්නා විට නෑ. රස දැන ගන්නා විට තිබුණු සියලුම සිත් ආයත්පත් අවබෝධ වෙන්නේ නෑ. ඒ වගේම මේ සියලුම සිද්ධාන මනසින් යම් කිසි විඥාන පහළ වී යනකොට මේ සෑම විඥානක්ම එකක් ඉදිරිතුවාට පසු ඊළඟ විඥාන ඇති වෙන නිසා මේ දීගවත් ක්‍රියාවලිය නිසා අපට එකම විඥානයක් පවතුනායි කියලා කියනවා. එම නිසා අපි කල්පනා කරනවා අපි හිතනවා රූප බලනවා මම සත්‍යස්නවා මම ගඳසවත විදිනවා මම රස විදිනවා මම පස්ස අත්දිනවා මම මනසෙන් දේවල් හිතනවා මම කියලා. මේ මම කියන හැඟීමේ පිහිටා සිටින්නේ මේ සංකතියේ හරියට ඉඳලා සංකත ගණේ ඉක්මවා යන්නට නොහැකි නිසා. මිනිසා අපි පැහැදිලිව අවබෝධ කරගන්නට ඕන මෙතන විඥාන ස්කන්ධය කියලා කතා කරාට සමයක් සමයක් පාසා නැති නැති යන එක එක විඥානයක් විනා මෙතන ස්කන්ධ කියන කතාවේදී සම්මුති සත්‍යයක් විනා මේ ඇදී සත්‍ය වශයෙන් පවත්නා ස්කන්ධ නැතේ විඥාන ලක්ෂණයක් පවතින ඊළඟ ස්වභාවය වෙනකොට තව විඥානයක් ඊළඟ ස්වභාවය වෙනකොට විනාක් විඥානයක් සිදුවෙනවා. මේ පැහැදිලිවම මේ සත්‍ය අවබෝධ වෙනවා අපි රූපස්කන්ධයේ පාරකාලික වශයෙන් අමතක කරලා මේ නාමස්කන්ධයේ දෙකට සිට මෙහෙවල බලවනම් සෑම ස්කන්ධයක් ගානම මෙලෙසින් මේ නාමස්කන්ධයේ ඇති ඇති නැති නැති යනවා නේද මෙන්නම ඇති වෙන නැති වෙන නාමස්කන්ධයේ අරගෙන නේද මම කියලා මගේ කියලා මේක ග්‍රහණය කළේ කියන අවබෝධය හදවතට පතුලෙන්න වෙනකොට එනින් ගන්නට පුළුවන් පැහැදිලිවම කියන කරුණ වැටුණා. එතකොට එහෙන් දෙමින් යනකොට අපට සංසති ගණය හදා ගන්නට පුළුවන් වෙනවා. එහෙම දෙනවා නම් කවුරුවත් කියන්නේ මේ নমස්කාර පාඩේ කීවේ මම බුදුසහන්තුව කරනදී මම ඒ සමාදන්නෙක් මම බණ ඇහෙත් මම කියලා. මොකද මේ මොහොතේ ඇති ඇති නැති නැති සිටිවිලි පරම්පරාවක් සරසනක් ඇති. ඇති වුණා ප්‍රයෝජන නැති වුණා. නිශ්චයයි සතුන් කියවල. මේ සත්‍යය අපට පෙනෙන්නට ඕනේ ප්‍රඥා ඇසට. විශේෂයෙන්ම මේක අවබෝධ කරගන්නට නම් කායික වශයෙන් අත්දකින්නට නම් සිතින් මේක දිහා බලන්න ඉන්න ඕන. කවර සිතිවිල්ලක් ඇති වුණත් අපිට කමක් නැහැ. හොඳ වුණත් එකයි නරක වුණත් එකයි. සෑම සිතිවිල්ලක් දෙතම ඇති වෙන සිතිවිල්ලක් දෙතම සිතින්ම බලන්න සිටිනකොට අපිට පේනවා ඇති වෙන ඇති වෙන සෑම සෑම සිතිවිල්ලක්ම ඇති වුණු විකතම නැති නැති යන බව. දැන් පවතින සිතිවිල්ල ඊළඟට නෙමෙයි ඊළඟට මේ පවතින සිතිවිල්ල ඊළඟට නෙමෙයි මේක නිදී අපිට පැහැදිලිවම තේරෙනවා මේ සෑම චිත්තක්ෂණයක්ම සෑම චිත්තක්ම මෙලෙසින් වේගයෙන් වේගයෙන් නැති වෙමින් නැති නැති යන නිසා මේක ඒකාබද්ධ ඒකාබද්ධව දින්වට මෙතන එකම ධර්මයක් නෙමෙයි මේක පවතින්නේ මෙතන සත්‍යය කියලා ගන්නට තියෙන්නේ නැහැ නේද මේ තියෙන්නේ සිතිවිලි පාන්තරාවක් ඇති වෙන නැති වෙන පමණයි නේද මෙන්න මේ අවබෝධය ඇතිවීමද සිතින්ම සිත දිහා බලන සිටිනා සමාධිමත් පිටුතුන්. ප්‍රඥා අසක්තියට තෝරන සමාධිය දිනු වෙලා තිබෙන තෝරන නැත්නම් මා කියන ධර්මය තුලින්ම නෑ. එහෙම බලන ඉන්නකොට යම් කිසි සංඥාවක් පිටත පහළ වෙනවා නම් යම්කි සංඥාවක් සිදු කරන දැනට වෙනවා නම් ඒ සංඥා දෙකින් දෙකත් එක්කම බලන්න සිටිනවා. ඒක සෑම සංඥාවක්ම ගහපහා නිරුද්ධ වී යන ආකාරයක් දැනෙනවා. ඒ සංඥා ස්කන්ධයේ තියෙන සංකතිය අපිට කියනවා. සංස්කාර විතරකෙන ඒ ආකාර සිටින ඒ වගේම අර කලින් කියපු සෝත විඥාන, චක්ඛු විඥාන ආදී විඥාන ආදී දෙකත් එක්කම බලන්න සිටිනවා. සමාධිය අපේ ජීවිතලා නම් සතිය අපේ ජීවිතලා නම් ප්‍රඥාවත් ඒ මට්ටමටම ප්‍රවර්තනය වෙලා තිබෙනවා නම් අපට පැහැදිලිවම කියනවා මේ උත්සන්තතිය වංශතිය කියන යථා ස්වરૂපය මේක වේකින් වේකින් බලාගෙන යන ඇතිවෙමින් නැතිවෙමින් යන චිත්ත ප්‍රවාහයක් නාම ප්‍රවාහයක් බව මේ ස්වභාවයේ යථා ස්වરૂපයේ අවබෝධ වෙනකොට නාමස්කන්ධයේ තුල සත්‍යයක් වශයෙන් හෝ මනික් වශයෙන් හෝ ගැනීමට කිසිම දෙයක් හේත නොවන ධර්මයේ මෙතෙක් කල මේවාට වැඩසුණු මෝඩකම් මේක නෙවෙයි කියන අවබෝධයක් අපට ඇති වෙනවා. මේ වගේ පහක් කියන සංකති ගණය කඩන්නට බෑ රූපස්කන්ධයේ කෙරේ. ඕනම කෙනෙකුට නාමස්කන්ධය දෙස බලාගෙන ඉඳලා මේ නාමස්කන්ධයේ වේගින් වේගින් ඇතිවෙමින් නැතිවෙමින් යන ආකාරය දකින්නට පුළුවන්. නමුත් ඒකම මුකට රූපස්කන්ධය දෙස බලාගෙන විදියට මේ රූපස්කන්ධයේ වේගස්ක්‍රියාවලිය දකින්නට බෑ. අද විද්‍යාත්මක ප්‍රකාශ කරන පාසාවල සිදුවන රූප කලාව එක අක්ෂරයකට එක සිනමකට 10 ඉස්තිකකින් දිනනවා. මේ ඉඳන් දෙකේදී 10 බල දෙකක් කියන්නේ 100ක් 100ක් වාරයක්. 10 බල තුනක් කියන්නේ දහස් වාරයක්. 10 බල හතරක් කියන්නේ දස දහස් වාරයක්. එතකොට 10 බල 20ක් කිව්වොත් කොපමණනම් වාරයකින් දෙකේදී මේ ඉතා කඩ වශයෙන් කෙරෙන ඒ වාරය කඳක පවා කියන රූප රූප කොටස් දෙකෙන් දෙකෙන් යනවාද කියන එක විද්‍යාඥයන් පැහැදිලිවම අත්දැකලා තියෙනවා. අපේ රූපස්කන්ධය මේ රූපස්ක්‍රියාවලිය අර බාහිර රූපස්කන්ධයේ හේතුස්ක්‍රියාවලිය වගේම මේ රූපවල තියෙන ස්වરૂපයක් මේ ලෝකේ යම් සාස්ෘත තිබෙනවා නම් ඒ සෑම රූපයක්ම සැදී තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු අතරින් බව මේ අය දැන් සෑම කෙනෙක්ම දන්නවා එතකොට මේ ධාතු වල තියෙනවා යම් කිසි ස්වરૂපයක්. මොකද ස්වરૂපයේ එක ධාතු කොටසක් බෙදෙනකොට පහත් ධාතු කොටසක් උපදිනවා. අර විදය 10 කොටසට සමාන ගානන කියන ඒවා සමානවම උපදින රූපත් සමාන නම් ඒ රූපේ අපට එක විදිහට පවතින ආකාරය වෙනවා. විදින රූපවලට අඩු ප්‍රමාණයක් නම් උපදින රූප පාඩියෙන්න අන්න ඒ රූපේ අපට චෙක් වෙනවා නැත්නම් කුඩා වෙනවා කියලා අපිට තේරෙනවා. මේ විඳින රූප වලට වඩා වැඩි ප්‍රමාණයක් රූප උපදිනවා නම් මේ රූපය වැඩෙනවා මේ රූපය මහත් වෙනවා කියලා අපිට පිළිගන්න. මේ අපේ පංචස්කන්ධයෙන් පරිච්ඡේදයේ රූපස්කන්ධයේ පැත්තක් වල මෙලෙසමයි. අපේ කුංජ කාලේ ලද රූපේ රූපයක් අපිට තිබුණා. මේ ලබන රූපයේ තිබෙන සියලුම ලබන රූප කලාප වහවහ අනිත්‍ය වී යාචේ සේනිය. ඒ සියවෙන සේවන රූප කලාපයක් වෙනකොට අනිත්‍ය අනිත්‍ය රූප කලාප ඉපදුනා. ඒ ඉපදෙන රූප කලාප ලබන රූප කලාපයට වඩා ටිකක් ඕලාරිකයි. ඊට වඩා ටිකක් ශක්තිමත්. පටවි ධාතු ආධිකයි. ඒකකොට අර මේක වඩා උපදින උපදින ප්‍රමාණය. ඒ නිසාම ලදරු රූපේ ක්‍රමයෙන් මොන්න අවුරුදු 10යි 7යි 10යි වගේ පස්සේක පස්සේ. ලදරු රූපේ තිබුණ රූප කලාප එලෙසින්ම කල්පනා නම් ලදරු සමදාන ධර්ම සමන්නේ අවුරුදු 8ට 10ට පස්සේ පත් වෙනවා. ලදරු කල රූප කලාප නිරුද්ධ වෙනකොට ඒ නිරුද්ධ රූප විදසින්න තවත් රූප උපදිනා නම් ලදරුවා සමදානක් ලදරුවාමයි. නමුත් ලදරුවා මේ රූප කලා ප්‍රශ්නය විසදී යන්නේ මෙලෙසින් අවුරුදු 7කට පස්සේද පත් වෙනවා. 7කට 10 තිබුණු රූප කලාව ඉදිරියෙන්ම පවතින. ඒවත් දිවිදී යනවා ඒ දිදෙන දෙන රූපවලට ලැබෙන ප්‍රත්‍යයන්ට අනුකූලව උපදිනා තව තවත් රූප. සත්‍යයේදී රූප පිටියෙන්නට හේතු වෙන කර්ම ආහාර වෙනවා. එතකොට ඒ ඉන්දන බින්දන රූප කලාප වෙනුවට වඩා වඩා දැඩි වෙන රූප කලාප උපදිනවා. ඊට වඩා ඝන වූ රූප කලාප තිබෙනවා. ඊට වඩා ඕලාන වූ රූප කලාප තිබෙනවා. එම නිසා ආර අවුරුදු 7 කීදී සුකුමාල රූප වෙනකොට භවනභාවයේ ලබනකොට ඊට වඩා වේමනේ පස්තිමත් ඊට වඩා ඕලාන රූපයි තියෙනවා. ඇතිවනවා. මේ රූපවල ස්වභාවය මේකයි. එතකොට මේ කර්ණ රූපයත් මෙලෙසින්ම පවතින්නේ නැහැ. සෑම මොහොතකම කර්ණ භාවය සේවී සේවී කියන යනවා. ඒක වළක්වන්නට පුළුවන් සමතේ මේ ලෝක ධාතුව නෑ හේතුව මේ රූපස්කන්ධේ පාස්නාව පටවියාකෝ තේජෝ වායු ධාතු වතේ යකහත් රූපේ ඒකයි ඒක මුළු රූපේ කිසියකට වෙනස් කරන්නට බෑ තරුණ කාලයේ තිබුණු රූපස්කන්ධේ පාස්නාව සියලුම රූප කලාප සියලු සියලු යනවා ඒ සේවන රූප වෙනුවට මෝරකු ඕලාරිත ගොරෝසු රූප උපදින්නට පටන් ගන්නවා. එම නිසාම අර කලින් රූපයේ එන්දේශන නැදී යනකොට තව තවත් දුර්වර්ණ වෙනවා, තව තවත් සාද වෙනවා, ඕලාරිත වෙනවා. අර තැනපත් භාවයෙන් අඩිය අඩිය යනවා. මේ නැදී තිබුණු රූප කලාපක් එලෙසින්ම මැරෙනකොට උපදින්නේ හිංසත්ක ධාතකට වූ ඝන වූ රූප කලාප. විශේෂයෙන්ම පඨවි විභාතු ආපික වූ රූප කලාප. ආපෝ ධාතුවේ තියෙන පිටකතිය අඩු වූ රූප කලාප. එම නිසාම එන්ටෙන්දම මේ මෙදිරියත් මහලුවියට පත් වෙනවා. මේ රූපස්කන්ධයේ මෙලෙසම ධනයක් සංයක් පාසාන තේවි තේවි යන ආකාරයේ මෙතෙක් කල් තේවි තේවි ගිය ආකාරය අපි අවබෝධ කරගන්න ඕනේ. මහා රූපයක් මෙරණා වැඳලා රත්නාට පසුව ප්‍රමේ හේවිසේ යනවා කියන කියනවා. මේ රූපස්කන්ධයේ යනවාට පසුව මෙලෙසින් සම්පූර්ණයෙන් දීවි දීවි ගොස් අන්තිමේදී අටසකින් ලබවට පත් වෙනවා. මේ හරියට සමාධිමත් වෙන කෙනෙක් බැලුවා නම් මේ රූපස්කන්ධයේ මොකක්ද සිදුවන්නේ කියන අටකකින්ද බවට රූපස්කන්ධයේ පස්සනාකාරයේ දකිනකොට හිතට පෙනී යන්නේ සමාධියේ අටකකින්ද පමණ රූපකලාප අනුසේවා නොපෙනී යනවා. මේ අටකට වල පවස්නාව රූප කොටස් ටිකක් හද නිසා ඒවා දිගන්නට ඒවා තේරෙන්න ටිකක් කාලයක් ගන්නවා. නමුත් ඒවා කාර්යාලයේ එළැන්නේ ප්‍රමාණයේ ජීව දිගා දිග දිගා යන මේ විදිහට තේරෙන්නේ යන පොළොවටම සියල්ලම පස්සෙය. මෙන්න මේ සියලුම සමාගයේ රූපස්කන්ධයේ තිබෙන සියලුම රූප කොටස් මිනිසින් සෑම සංයක් පාසන්න සියලුම සියලුම අන්තිමේ පොළොවටම පතිත වී කිසිවක් ශේෂ නොවන ආකාරයේ සමාධි ලක්ෂිත ගැන හරියට කෙනෙකුට අවබෝධ වුණොත් හරියට තේරුම් ගියොත් ඒක මේ මුල රූපස්කන්ධයම අපේ සිතට නොපෙනෙන යන අපේ සිත අහසේ පාවෙනා බඳපත්යකට පත් වෙනවා. මේක ඉවල සමාධියක් දිනුම සමාධියක් සාපඥාවක් ඇති කෙනෙකුට දැනෙන්නම අත්දකින්නට පුළුවන් සත්‍යයක්. මේ රූපස්කන්ධයේ මෙදසින් හේලී යාම දකිනකොට අපට මේ රූපස්කන්ධය තුළ මම කියලා ගන්නට කිසිවක් නැති බව පැහැදිලිව අවබෝධ වෙනවා. ඒ කියන්නේ මේ මොහොතේ පවතින මේ සියලුම රූප මොනවාම ඉදිරි දිවි යනවා ඊළඟ මොහොතේ එනකොට නෑ. ඊළඟ මොහොතේ එනකොට මේ මොහොතේ සුප රූප සියල්ලම නිරුත්තරී ඥාන ඊළඟ මොහොතේ කවුද කලින් හිටපු මම කියලා ගන්න නැත ඉතිරි සිටිනවා කියන අවබෝධය අපට ඇතිවන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් අපි දැනගන්න ඕනේ මේ සංසති ගණයේ කඩලා සංතතියේ පිහිටලා මෙතෙක් කල කටයුතු කරන මුලාව ඉවත් කරලා පරමාර්ථ ධර්මය පරමාර්ථ වශයෙන් අවබෝධ කරගන්නට නාමයන්ගේ සා රූපයන්ගේ යථාර්ථ රූපයේ යථා පරිදීම අත්දකින්නට මේ අපි කතා කරේ සංතති ධනය ගැන තව ධන තුනක් ගැන කතා කරන්න තිබෙනවා. දැන් පැයකට ප්‍රති ආත්ම කාලයක් ගත වුණා මම හිතන පැය තුනක් විතර යාගෙන ඉස්සර ගන්න. අපි තව පැය භාගයක් විතර කතා කරනවා. ඊළඟට අපි කතා කරනවා සමූහ ධනය ගැන. මේක නම් සාමාන්‍ය පැහැදිලිවම අවබෝධ කර ගන්නට ඕන. මේ හැම කෙනාම පැහැදිලිව අවබෝධ කරගන්න. මේක නේ. ඊට පස්සේ කියන කුස්ති ගන්න ඔක්කොම කරවන්න අවබෝධ කර ගන්නට. සමෝහය ගන්න කියන්නේ මොළේ කොටස් ඒක රාශී විවිධ නිසා සමෝහයක් වශයෙන් තියෙන ආකාරය. දැන් මේ උදාහරණයක් අපි සම්බන්ධ මේ තේදී. කකුල් හතරක් ගහලා තියෙනවා. මම වටේ ගෑලි පෙන් හතරක් ගහලා තියෙනවා. උඩට බල ගෑලි පට්ටුවක් තියෙනවා. ඒ ගෑලි පට්ටියේ තියෙන ගෑලි ගොඩක් ගෑලි කීපයක්. එකට සම්බන්ධ කරලා යටින් දාලා ගහලා. මේක අපිට දැන් තියෙනවා මේක. ඒ සමූහ ගණන් ගැටිලා. අපි මේ කකුල් හතර බලනවා අයින් කරනවා. වටේට තියෙන මේ ලෑලි කරේවත් බලනවා. උඩ පස්සේ තියෙන ලෑලියක්වත් බලනවා. ඒක සම්බන්ධ කරලා තියෙන ලෑලි බලලා පැත්තට ගොඩ ගන්නවා. එතකොට මේක නෑ. මේකේ කියලා පෙන්නේ අපි සමෝහ ගන්න ප්‍රතිනිස්සක්. මෙන්න මෙලෙසින් අපේ නාමස්කන්ධේ සහ රූපස්කන්ධේ ගණයක් තියෙනවා. සමූහ ගණක්. ඒ සමූහ ගණන කලින්ම කඩා ගන්න ඕනේ. ඉස්සෙල්ලම මේ සමූහ ගැන ඕලාරිකම අවස්ථාව පළමුම අවස්ථාව තමයි නාමස්කන්ධයෙන් සහ රූපස්කන්ධයෙන් මේ දෙක එකට ඝණයක් වශයෙන් කැපිලා පතින. අපි නාමයේ රූපයේ දෙක දෙකක් වශයෙන් අවබෝධ කරගන්න බැරුව දෙකක් කල්පනා කරලා. හරියට සිදු සමෝපමාකීව මොඩ බයිසිකලක මෙන්න මෙන්න කියනවා. මොඩ බයිසිකලක ගමන් කරන්නේ මිනිසා ඒක දිහා මතක වෙන නිසා. මිනිහා ගමන් කරන්නේ මොනවද බෙස්සල්ලට යන්නේ නිසා. මේක අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ඇති කියලා. මොකට බයිස්කලේ මිනිහා නිසා යනවා මිනිහා මොකට බයිස්කලේ නිසා යනවා. මෙන්න මේ ලෙසින්ම අපේ නාමස්කන්ධයේ රූපස්කන්ධය නිසා පවතින රූපස්කන්ධයේ නාමස්කන්ධය නිසා පවතින මේ අර මීනේ මොහොතයිකලේ එකට අරගෙන කතා කරනවා වගේ නාමයේ රූපයේ දෙක එකට අරගෙන එක ධනියම ගැටලා කතා කරනකොට අපි සත්‍යයේ තියෙන මෙන්න කියන බැහැණියක් ඉන්නවා කියලා කියනවා. එනිසා අපි භවනා කරනකොට නාමයේ රූපේ වෙනසට කරලා වෙනසට කරලා භවනා කරනකොට ඉගෙන ගන්න ඕනේ. උදාහරණයක් වශයෙන් කියවොත් අපි හිතමු සින්දේ හැටින් භවනා කරනවා. සින්දෙනකොට ආයෝධ ධාතු වල යනවා, හැටිනකොට ආයෝධ ධාතු පහකට නම් කරනවා. සිංදනවා සිංදනවා සිංදනවා මෙතන තියෙනවා මෙන්න වායු ධාතුව ඒක දක්ෂින සිත් සිංදනවා කියන හැකලෙන සිංදනවා කියන සිත් මෙන්න හැකලෙනවා කියන වායු ධාතුව මෙන්න ඒක දක්ෂින සිත් මෙන්න එතන නාමයක් ස්වරූපයක් දෙකක් තියෙනවා සිංදීම හැකලෙන වායු ධාතුව රූපයක් ඒක දක්ෂින සිතේ නාමයක් මේ දෙක පැහැදිලිව අවබෝධ කරගන්න අවබෝධ කරගන්න කටයුතු කරනවා ආස්වාද ප්‍රසාර කරනවා මෙන්න ආස්වාද ප්‍රසාර වායු දහතු මෙන්න ආස්වාද ප්‍රසාරයේ කියන හැඟීම නැත්නම් ඒ සිතුම දැකීම ඒක දැනෙන ගැටි ඒ තමයි ආස්වාද ප්‍රසාර වායු දහතු රූපයේ දැනෙන ස්වરૂපය ඒක දැනෙන ගැටි ආස්වාදයි ප්‍රසාරයි කියන සංඥා නාම මෙන්න නාමයෙන් රූපය කියලා වෙන් කරගන්නවා අපි හිතමු පටවියා ප්‍රතිජෝ වායු ආරම්භන ධාතු මනස්කාරය භාවනා කියනයිද මෙන්න පටවිය ධාතුවේ කියපුවොත් ධාතු රූපය මේ පටවිය ධාතුවේ කියලා හඳගත් සංඥාව නැත්නම් දැනුම මෙන්න නාමය කියලා නාම රූපයෙන් කරනවා ඒ සාරෝමනසාදන් ආදිවකින් පිළිතුරු සම්මා කරනවා සීසා කියන රූප මේක සීසා කියන හඳුනාගත් හැඳින්වීම මේ සංඥා මෙන්න නාමය කියලා වෙන් කරගන්න. මෙලෙසින් සෑම විටම අප භවනා කරන්නට ඇති වෙන ඇති වෙන අරමුණු තුලින් නාම රූප දෙක වෙනින් වශයෙන්ම අවබෝධ කරමින් භවනා කළා. මෙතන සත්‍ය වශයෙන් පවතින්නේ නාම ස්කන්ධය සහ රූප ස්කන්ධය පමණයි කියන අවබෝධය පැහැදිලිව අත්දකින්නට පුළුවන් නාමයෙන් රූපයේ වෙන් කරලා පැහැදිලිව දකින්නට පුළුවන්. මේ නාමයේ ස්වરૂපයෙන් නාම රූප දෙකෙන් ගණයෙන් දෙකේ සමාන පුද්ගලයන් කියන නාම රූප වෙන් කරන්නට බැරි ධර්මයේ කියලා බොරු බාන ලෝකයට ප්‍රකාශ කරන ලෝකයන් මුලාවටපත් වෙනවා. සමාගමෙන් වැටිලා අන් අයගේ ඝන සංඥාව පටන්ගත් දැනුමින්දී තවත් ඝන සංඥාවකට පිටපත් කරනවා. එම නිසා අපි මේ නාමයේ ස්වરૂපයේ වෙන් කරලා ඉස්සෙල්ලා මෙතන නාම ස්කන්ධයක් මෙතන රූප ස්කන්ධයක් කියලා දෙක පැහැදිලිව අත්දකිනවා. එතකොට පරමද්දයට මේ සමූහ ගණය ටිකක් කෙලවෙනවා. විතරක් පහලට සිල්වන් හොලවලක් අරලා බින්දර ගන්න ඉන්නේ. පස්තුතනම් උස බින්දින් මොකක් වගේ. මේක ටිකක් දෙතරුම් තමයි කෙලවෙනවා. දැන් දෙතෙන්ට පුළුවන් නේද? ඊට පස්සේ අපි මේ රූප කලාප දෙකේ අනිත්‍ය වූ අනිත් රූප කලාප දෙක බලන්න ඕනේ. දැන් අපි ඉස්සෙල්ලා කිව්වා යකඩේක තියෙන රූප කලාප රාශියක් තියෙනවා ඒක සැලසුමක් ගන්න වෙනස් වෙනවා. අපි සරල වශයෙන් හිතන මේ යකඩ කඩේ තියෙන එකම රූප කොටසක් තියෙනවා. මේ රූප කොටස් නෙවෙයි නිකන් සරල වශයෙන් අපි හිතාගන්න. ඒකම යකඩ කඩ අපිට නමන්නට බෑ, විකහදින්න බෑ, හකුලවන්නට බෑ. ඒක ආකාර වශයෙන් මේක බද්දේලා දැනීම භවනයට පත් වෙලා තිබෙන නිසා. අපේ හඳක් තියෙනවා. හඳ එහාට නමන්නත් පුළුවන්, මෙහාට නමන්නත් පුළුවන්, අතුලන්නත් පුළුවන්, දිගාරින්නත් පුළුවන්. මේ ඔක්කොම කරන්නට පුළුවන් වෙලා තියෙන්නේ මේවා බොදව රාශියක එකතුවක් නිසා. අපි ගමන් කරනවා කියන්නේ පුරුත් අපේ උදේ තියෙන පුරුත් දිගහැරීම සහ හැකියාවක්. මේක හොඳට අවබෝධ කරගෙන පසුව සිතන්නේ ඉතාලම අවබෝධයක් හටපත් වෙනවා. අප ක්‍රියා කරනවා කියන්නේ මොන ක්‍රියාවක් කරලා මොකක්දදී ඇඟේ තියෙන පුරු නැමිනම සහ දිගහැරීම ඇඟේ තියෙන පුරු එහාට මෙහාට කිරීම තමයි. මෙන්න මේ ඇඟේ තියෙන පුරු වල ස්වરૂපය හරියට පැහැදිලිව පෙන්වනවා නම් අපිට අර ධන සංඥාව සාධනක් දුවට පවත් කරගන්න පුළුවන්. අපි අත කියලා කතා කරනවා. අත කියලා ගත්තට මේ අත්දැකීම් වලවන්න පුළුවන්, නමන්න පුළුවන්, විකහරින්න පුළුවන්, බලන්න පුළුවන්, මේ ඒවා කරන්න පුළුවන්. ඒ උසස් නිසාදී දැන් අපි මේක මොන මහත්කාර දෙයක් නෑ. නැත්නම් අපි අපේ සංකාරේ දෙයක් නම් මේ අත නමන්න කරවන්නේ කරන්න බෑ. මේ කොටස් වලින් එක දෙයක් තියෙන්නේ. අම්මෝ මට ඇටකට රාශියක් තියෙනවා. ඒ ඇටකට වලින් මස් තියෙනවා. ඒ නහර තියෙනවා. මේ තියෙනවා. ඒවා වලින් හමක් වෙලා තියෙනවා. මේ එක එක කොටස්. මේ මේකේ කකුල නෑල්ල ආදී දැනවදලා වෙනසලා තියෙනවා. අපි ඇඟේ තියෙන මේ අතකය කකුල ආදී වශයෙන් තියෙන කොටස් වල ඒ ඇතුලේ තියෙන කොටස් වෙන කරලා වෙන කරලා අපි බලුවොත් උදාහරණ ගතපත් අතේ තියෙන හැම වෙනම ධර්මයක් ඒක තියෙන මත් නැයි මේ වෙනයි ඒක නහර වෙනයි ඒක අතපත් වෙනයි. ඒවැ තියෙන සම්බන්ධ කියලා මුදළු වෙනයි ඒවැ තියෙන මේකපත් වෙනයි. මේවා ජීවිතෙන් අත සම්පූර්ණ වෙන කලන මේ මේකේ වෙන කලක් පසු මේකයක් නැතිවෙන නොපෙනීලාසේ අත කියන දේ බොරුවක් කියන මිත්‍යාවක් සම්මුතියක් වුණා සත්‍ය දෙයක් නෙවෙයි කියන අවබෝධය තියෙනවා. මෙන්න මේ සත්‍ය ඇති වුණාට පසුව කොහොමද කරන්න ඕනේ? මොකද්ද මේ මේකේ කොටස් ඉවත් කළා වගේ ශරීරයේ තියෙන කොටස් දෙක ඉතර කරලා දෙන්නත් ඉවත් කරනවා. අත්තිමත් කායේ කේසා ලෝමානක කියලා. මෙන්න කෙස් කියලා කෙස් කියලා ලබගන්න කියන තේරුම. මෙන්න ලොම් කියලා කියන ලොම් කියලා බලන්න පැත්තකින් බලනවා. ඉතින් මෙන්න මාත් මෙන්න නහර මෙන්න ඇට මෙන්න ඇට මෙන්න මස් කොට වදවත් වෙන හැටි ආත්මා ආත්මාතුන් බාහනාදී විවිධ කොටස්. සිතින් බලා බලවා පැත්තකින් කිව්වොත් එහෙම හරියට සමාධිමත් සිතකින් කරා නම් අර කණින්සේම මේ රූප කොටස් අපේ සිතට නැති යන හිතේ අහසේ පාවනා බලපත්යක් උදැති. දෙතිස් කොනක කොටස් එකින් එක අරගෙන සිතින් සමාධිමත් සිතකින් අයින් කර අයින් කර කර බලන. මේ කොටස් සිත් එකට එකතු වෙලා දෙකතුනලා තියෙන එකයි සත්‍යයේ වශයෙන් මේ තේරුම් ගැනීමේ ගුණයක් වශයෙන් දිස්කන්නේ. මේකෙන් අයින් කරනවා. දැන් මොන කොටස් දැන් මේක තවත් එහාට පටන් ගන්නවා නැත්නම් මොනවද ගැන කියන්න යනවා. අපි හිතමු දැන් මොන අපේ ඇඟේ තියෙන ඔය මොකක් හරි කොටසක් දෙක බලන උදාහරණයක් ගන්න මූණ හරි හැම කිසි මුත්තු කොටසක් ගන්න. මේක ඉතාමත්ම හොඳින් අහගන්න නැවත නැවත හිතන්න මේ ඇති වෙන අවබෝධය කොහොමද කියලා මේ ඇතුළේ තේරුම් ගන්න. මේක හරියට කළොත් නිකන් ආයෙත් සංඥා විතරයි නම් පාසල් යන ළමයින්ට දෙකයි දෙකයි හතරයි කියනවා. එහෙම නෙවෙයි මේවා කියන්න කරන්න ඕන සමාජපත්තිකෙන් බලන්න ඕනේ. දැන් අපි බලනවා ශරීරයේ මොනක් දෙකද. අපිට තේරෙන්නේ මොකද්ද? වර්ණ රූපයේ පමණයි මේ මොහොනේ කියන පාඩ තමයි. හැදයක් තියෙනවා. හැදය සියපත් සියපත් වෙනවා බැලුවොත් හැදලා තියෙනවා. ඒක නිසා හැදේ කිසිම පත්‍රිකාවක් නැහැ. මේ පැත්තෙන් බලන්න ඕනේ අනිත් පැත්ත හැටින් බලමු. මනසට හැරවත් දහකම කියලා බලද්දී දහාකාරයකදී ඒ නිසා හැදී යනවට අවධානයක් යොමු කිරීමට කිසිම වැඩක් නැහැ. අවශ්‍යතාවයන් අපට තියෙන්නේ ඔන්න රූපස්කන්ධයේ තියෙන මොනවද වාක්‍යයේ පාට තමයි. දැන් මේ මූල හරියට අපි බලකොට සිටිනවා කියන්නේ නැහැ කියන්නේ ඔන්න එතන අපිට දැනව ගන්න පුළුවන්. මේ බඩසුවද අපට පෙනෙන්නේ නැහැ. නමුත් අර ඒ වෙනම වර්ණ රූපයක් සමගම බඩසුවද අර ඒ වෙනම වර්ණ රූපයක් සමගම බඩසුවද තිබුණා. ඒක දැන් බලන්න. එන්නේ එතකොට කොටස් දෙකක් එකතු වෙලා ගන්න වෙලා තිබුණා. දැන් දෙකක් වරන බලන්න. දැන් මොනවා කියන එකක් දියවතුන. ඉවතේ රසක් දෙනවා. ඒක තිබ්බම යම් කිසි රසයක් දෙන්නේ. මෙතන අර ඇහැට පෙනෙන්නේ නැහැ රසය මෙන්න මෙතන රසුණකේ තියෙනවා. අපිට පේන්නේ වර්ණ රූපේ පමණයි. නමුත් මෙතන වර්ණ රූපේ නෙමෙයි තියෙන්නේ. මේ සමතරව ගන්ධ රූපේ තියෙනවා. ඒ සමතරව රස රූපේ තියෙනවා. අපි හිතනවා මොන මේක අල්ලනකොට. අල්ලනකොට ඔන්න සීතලට හරි රක්ෂිත හරි දැනෙනවා. අල්ලනකොට. මොකද්ද? මොනවද? तेजोधहतु अन्य इति අපට තේජෝධාතු දිනුනේ නැහැ. ඈ තේජෝධාතු තියෙනවා ඒකේ කාල බලන්නකෝ. ඒක කරන්න දෙන්නේ මහපන්න ලොකු ටික කරදර වෙන නිසා. මේක එතකොට අනාලේ. එළවෙත් පස්සේ අපිට පමණ සක්මේ තියෙනවා තීව්‍ර ධාතුව තියෙනවා. අපිට මේ තීව්‍ර ධාතුව ඇත්ත දිස්නේ නෑ. නමුත් දැන් මෙතන වර්ණයක් තියෙනවා, ගන්ධයක් තියෙනවා, රසයක් තියෙනවා, අර පොෝජාවක් තියෙනවා ඒක අපි දිවෙනකොට. ඊට පස්සේ මෙන්න තීව්‍ර ධාතුව කියන මේවා එකතු වෙලා මේ තියෙනවා. මොන හෝ අවර කොටසක් ඔස්සරේ. දැන් මොන මේ අල්ලනකොට අපිට මේක මුන්තුවට දැනෙනවා එක්ක පදට දැනෙනවා. එහෙම නේද? පඨවි ධාතුව අපිට මුද්දුවට දැනෙන්නේ සතට දැනෙන්නේ පටවි ධාතුව ඒක ඇහැට දිස්සුනේ නැහැ ඇහැට දිස්සුනට මෙන්න මෙතන පටවි ධාතුවක් තියෙනවා මෙතන තීව්‍ර ධාතුවක් තියෙනවා වර්ණ රූපයක් තියෙනවා ගන්ධයක් තියෙනවා රසයක් තියෙනවා දැන් අපි මේක සම්මුති කරනවා කොහොමද මේක වෙනවා මොකක්ද ඒ දෙන්නේ මොකක් නිසා වායෝ ධාතුව තියෙන නිසා ආකාශ ධාතුව තියෙන නිසා මේක ගැන හොඳට අවබෝධයෙන් කරලා බලන්න ඉතා ගැඹුරු අවබෝධයක් ලැබෙන අපි අල්ලන්නේ සිදුවෙන්නේ මොනවද ඒකට අපට මුර්ධුවට දැනෙන්නේ කුමක්ද ඉන්නේ කුමක්ද ආස්වාද ධාතුව වායෝ ධාතුව අපි අගයන්නේ අපි ආස්වාද කරන්නේ ආස්වාද ධාතුව වායෝ ධාතුව අපේ ජීවිතේ රැස්ෙන් දැනෙන්නේ දීජෝ ධාතුව මුත්වට ඊළඟට කණේට නැත්නම් ඕලාරක වශයෙන් තමයි සියුම් වශයෙන් දෙන්නේ පටවි ධාතු මේ මොනවද බලන්නේ ඉතින් සත්‍ය හරියටම මුළු ඇඟපුරාම පැතිරලා බැලුවොත් කියන හදවත තුළින් අපි කියන එක දැක්කොත් අපේ තියෙන මුලාව අවබෝධ කරගන්නට මේ පරණ අභ්‍යාස ඉතාමත්ම මහෝපකාරී වෙනවා එතකොට මෙතන පඩවි ආපෝ තේජෝ වායෝ කියලා කොටස් හතරකින් නිර්මිතය. අපි බලන බඳරට උදා කියන කාල්පාලික අයින් කරමු. කොහොමද මේ කියනක? අර ඉස්සෙල්ලා කිස්ලොම් නියදත් සම්හත් නහර ඇට ඇට මුදල වතුර වලවදා කියන්නේ. මේවා විකොට මේ දෙයිතරක්. දැන් වෙන් කළාට පස්සේ ඔන්න රූපස්කන්ධය නොපෙන්නේ ඊට පස්සේ තවත් රූපස්කන්ධය පෙනෙනවා මෙන්න පඩවි ධාතුව මේ කෙස්වල තියෙන අල්ලපහම දැනවන්නේ පඩගතිය සාර මුදු ගතියට කරා ඒකේ තියෙන තේජෝ ගතිය අල්ලපහම දීතරකට හරි වස්තුකට හරි බෙන්නවනේ ඒකේ තියෙන බඩ සම්බොත් කියන දඟක් තියෙනවා අපි සම්බොත් ඒක දඟක් දැනෙනවා තොණක් දැනෙනවා ඒ ඉතාසින් දෙයක් හරි තියෙනවා මේ සංකේතයේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු අතර සම්පූර්ණ දෙකක්. මේ මේකේ කකුල් හතර ගෙලිවා කියලා නිගමන වාක්‍යයේ මේ රූපයේ විස්තරණය කරනවා. ඉස්සෙල්ලා හරියට රූපං විස්තරේ දුක්ඛිරත විධමත විද්ධාන්තේ කියලා බුදුරජාණන් වහන්සේ වචනාර්ථ ප්‍රකාශ කරනවා. මේ රූපයේ විස්තරණය කරන මහන්නේ මෙහෙම හතරවක් විස්තරණය කරනවා. විස්තරණය කරනවා. මේ විදිහට විචිරණය කළොත් විසුවා හැරියොත් මේ පාටවි මේ ආපෝ මේ තීජෝ මේ වායු මේ ධාතු අතර සම්පූර්ණයෙන්ම සුලංගී සිඹල හැරලා වගේ හැරියොත් ඔක්කොම මේ ධාතු කොට මහ පොළොවටම පස්සට වෙනවා කියලා පිටස්සන්න පුළුවන් ප්‍රමාණයක් තිබෙනවා. එහෙනම් ඒ විලාගේ අපේ රූප කොට සම්පූර්ණයෙන්ම පිටට නොපෙනී යන මේ ඝණය වැසී කිය හත්ය අපි මේ රූප ගොඩක් කියලා අල්ලාගෙන කතා කරාට මේ පඩවි ධාතුව වලට ආපෝ ධාතුවක තීජෝ ධාතුවක වායු ධාතුවක සම්මිශ්‍රණයක් සංකරණයක් වෙන මෙහි කිසිම වෙනස් ධර්මයක් නැති බව අවබෝධ වෙනවා ධනිය සමෝධනයේ කෙරේ. එතකොට ඉතු වෙන්නේ මොකද? අත්තහකරන් විඥානීය අවසිෂ්ඨති. ඒ බුදු පියාණන් වහන්සේගේ තේමක පාඩයක්. මොකද ධාතුකම් සූත්‍රයේ පුත්සාත් රජුන් ප්‍රකාශ කළේ මෙන්න මේ 144 හරියට මහන්නේ පුත්සාත් රජු ගලන් කතා කරලා වික්ෂෝ මේ 144 හරියට ගින් කළා මේ පාඨය මේ ආපෝ මේ තීජෝ මේ වාචිකෝ මේ හතර ගින් කළා හතර පැත්තකින් දැන්වත් අත්හාපරම් විඥානන් ජීවයේ අවසිටදී ඊට පස්සේ ඉතුරු වන්නේ විඥාන මාත්‍රය පමණයි අහසේ පාලන පිටක් බඳු සත්‍යයක් පමණයි. මේක අපට අත්දකින්නට පුළුවන්. මේ බුද්ධ දේශනේ කායික ධර්මයක් සමාධියට ධර්මයක් මේ ජීවිතයේ අත්දැකීම් ධර්මයක්. මේ නිසා අපට ප්‍රකරන්නට පුළුවන් කරන්නට බැහැ මට කියන්නේ නෑ. මේ විදිහට රූපස්කන්ධයේ තියෙන සමූහය හදන්නට ඕන. විශේෂයෙන්ම දැනගන්නට ඕන අපි මේ රූපයෙන් මුලා වෙන ආකාරය. මේ පටේ ආපෝ තේජෝ වායෝ දහස අතරේ ස්වરૂපයක් තියෙනවා මොකද්ද? උකින් උපමස්තන්ව පේනවා. දැන් දැන් කිව්වට ගත්තොත් ඒකේ තියෙන උඩ පොට්ට බොහොම ලක්ෂණ නැති පාටට මුද්දෝ පවතින. අතව කිව්වක් ගත්තොත් ඒකේ තියෙන පොට්ට හොඳට මුද්දේ නැති පාටයි ඉතිමුද්දෝ පවතින. දහම කොලයක් අලක පෙට්ටක් ඕනෑ දෙයක් ගත්තාම ඒ දහස අතරේ ස්වરૂපයේ පිටත් ස්වરૂපයේ උඩ මට්ටමට පස්සේ මට පිටසන්තේ මුද්දුව පැහැදිලිව පදිස්සෙනවා. ඒක දහස් අතරේ කියනවා. අපේ මේ සමේ තත්ත්වයක් ඔන්න ඔකයි. පැමිණිගේ පිටපොත්තේ ස්වરૂපයයි. අපල්ගේ පිටපොත්තේ ස්වરૂපේ මලේ මනේ මනසේ උඩපත්යේ ස්වરૂපය කොලේක හෝ වෙනත් තැන වෙනත් ධාතු අතරේ මතු පිටින් ඉතරපෙත් එකේ තියෙන සාක්ෂිය මේකයි කියලා. අපට අවබෝධ කර ගන්නට පුළුවන් වුණොත් මේ ගේන්නේ කියලා මේ මතු පිටපත්තේ නිහඬ මතු පිටපත්තේ අතර පස්සය මොකද්ද කියලා අවබෝධ වෙනවා. මේ අවබෝධය ඇති වුණොත් අපි මුලා වෙනා නේද මේ මතු පිට ස්වરૂපේ. දහසහතරේ ක්‍රියාවලියක් නා මෙහි වෙන දෙයක් නැහැ මේක කියන අපේ තියෙන ගොන්කම අපට මේ ප්‍රඥාවෙන් පෙන්වන්න කරලා දෙනවා. මේ සත්‍යය අත්දැකීමකට අපිට සමෝහගණය පරමද්දුරට අයින් කරන්නට පුළුවන්. මේ සමෝහගණය තම තියෙන වේදනා සංඥා සංස්කාර අපි රෝගය ගැන මේ කතා කරන්නේ. වේදනාව අර ඉස්සෙල්ල කිව්වා වගේ රූපස්කන්ධයේ සංකතියෙන් නිරන්තරයෙන් වෙනස් වී වෙනස් වී ගොස් සංස්කෘතියෙන් බැඳී ඉන්නේ නිසා අපි ඒක එකක් වශයෙන් ගණන් ගන්නවා. මේ දෙනුවද කියපෝ සමුහයෙන් සිටී කිවිලා ඒක රාශිය වෙලා පවතින නිසා මේක අපි එකක් වශයෙන් ගණන් ගන්නවා. මෙහි පස්සේ පුද්ගලෙක් ඉන්නයි කියලා ගණන් ගන්නවා. ඒ වගේම දේශනාස්කන්ධයේ මොහොතින් මොහොත සමයක් සමයක් පාසාම සංස්කෘතියෙන් ඇතිවෙමින් නැතිවෙමින් නැතිවෙමින් නැතිවෙමින් කියලා ඒ සංස්කෘතිකයෙන් බැඳී ඉන්නේ නිසා අපි වේදනාව මම විඳිනවා කියලා ගන්නවා. මෙලෙස සමුහයෙන් ගණන් වෙන ප්‍රතිඥා වේදනාව. කොහොමද? අපි හිතමු දුක් වේදනාවක් උදාහරණයක් ගන්න. අපේ ශරීරයේ යම් කිසි කොටසකට දුක් වේදනාවක් දැනෙනවා. මෙතන එකම වේදනාවක් කියනවා කියන වැරදි අවබෝධයක් අපි තියෙනවා. ඇත්ත වශයෙන්ම අපි හිතමු මේ ශරීරයේ කඩලා කොටසක් කොතන හරි වේදනාවක් දැනෙනවා අඟල් පහක් හයක ප්‍රමාණයක්. මේ අඟල් හයේ පරිවිතයේ ශරීර රූප කොටසේ රූප කලාප කෝටි ගණනක් තියෙනවා. හැම රූප කලාපයක එන්නේ එන්නේ වේදනාවක් ඇතිවෙනවා. රූප කලාප ක්‍රමයක් ක්‍රමයක් ගානේම නිරුද්ධ වෙනවා. ඒ රූප කලාප නිරුද්ධ වෙනකොට ඒකේ ඉන්දියෙන් රූපවස්නාව වේදනාවක් එතන මෙතන නිරුද්ධ වෙනවා. රූප කලාප ලක්ෂයක් වෙන තිබුණා නම් වේදනා ලක්ෂයක් වෙනවා. ඒක සමාධිමත් පිටකින් දිහා බලනකොට හරියට අර සීලියක් ලැබෙන කකුල දිගහැරීමක් පස්සේ අර විදිකඩෝලින් අනින්න අනින්නවා වගේ දැනෙනවා වගේ වේදනාව තුළින් එක වේදනාවක් දැනෙන දැනෙන කොටස තුළ වේදනා කෝටිකන විදිකඩ පුදුව නිවාගේ එන්නේ නැති තියෙන තියෙන තියෙන ආකාරය දකින්නට පුළුවන් සමාධිමත් පිටකින්. මෙන්න මේ වේදනාව උදා එකතු වෙලා එකක් වශයෙන් තියෙනකොට සක්කෝ මට දුක් වේදනාවක් තිබුණා විනාඩි 5ක් තිබුණා 10ක් තිබුණා පැයක් වගේ දුක් ගාව තිබුණා කියලා කියලා අපි කතා කරනවා. ඒක ගණන් දෙකිය. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න දුක් වේදනාව උදන් කියන කරුණක් ආවම දුක් වේදනාව ඇති වෙනවා. ඊට පස්සේ උපේක්ෂාව කියනවා. මදහත් වේදනා දුක් වේදනා නැති ඉඳමනගේ උපේක්ෂාව. සුඛ වේදනා නෙවෙයි. උපේක්ෂා වේදනාව සාමාන්‍ය වේදනා වාක්‍ය. ඒකත් දැනෙන ගැටෙන. ඊළඟට කියනවා මම මදහත් වේදනාව දුක් වේදනා. ඊළඟට කියනවා ඔන්න සුඛ වේදනා. සුඛ වේදනාවේ ස්වરૂපය පවතින එක නෙමෙයි තමයි. කිසිම සුඛ වේදනාවකට හැකියාවක් නැහැ. ප්‍රයත්නන්තිය විනාඩියක්වත් පවතින. මේ නිමිති මේ සිනේ කරනවා වූ සුඛ වේදනාව ඊළඟ ස්නේහමකට දෙන්නේ නමුත් අර අන්තකේ නිරන්තරයෙන් ඇති වෙති නැති නැති යන නිසා මේ සම්මුතියෙන් බුදා එකතුලා එකට කෙන නිසා අපි සුඛ වේදනාව මම විඳිනවා කියලා මේ වේදනා සංදේ ග්‍රහණය කරනවා. සමෝධයෙන් අපේ සිට බැසීමන කයම්පස්නාව කියන වේදනාව සිහින සිහින යන ආකාරය දකිනකොට මේ සමෝධයෙන් අපට කරන්න පුළුවන්. ඉතින් උපස්සන්දේ සමෝධයෙන් කරන්න නම් විශේෂයෙන්ම බුදස්නා භාවනාව පිළිගන්න ඕනේ. ආනාපානසති භාවනාවේ සත්පකාරණ සත්පකාය පස්සංවේදී අවස්ථාවේදී විදර්ශනා වශයෙන් බලන්නේක විශේෂම එක කියනවා. සින්දුන ගැනීම භාවනාවේදී ඒක කියනවා. අවර විදර්ශනා භාවනාවට නිරතුණ විද්‍යාඥාන බංගඥාන පහළ වෙනකොට රූපස්කන්ධයේ මේ ධන සංඥා සංකල්පණය සහ සම්මෝධන හැදිගෙන විදිහට ඒ රූපස්කන්ධයේ ඇතිවීම නැතිවීම ඉදස්සනා ඇතිවීම සමාන පිටකෙන් බලන්නට පුළුවන් වෙනවා. කවුරුත් කියවට පොත්පත්වල දැක්මාර බුදුරජාණන් වහන්සේ දේශනා කළාට නෙවෙයි. අපොම අත්පතිනවා සමාධියේ තියෙන තරමටයි අත්දැකෙන්නට පුළුවන්. සමාහිතයට පාඩු සම්පදානයේ සමාධි අත්දැකීම ලැබ දෙකින්නට පුළුවන්. අපේ සිිතේ සමාධියක් නැහැ, අපේ සිිතේ ප්‍රඥාව නැහැ. ඉතින් මේවා අපි ඒක ඒකාගත භාවයෙන් ඒක රාජ්‍ය කරගෙන ඒක ධන කරගෙන එකම ධර්මයක් අපේ මුලාවට සත්‍යයක්. ඒක නිසා මේ වේදනාවේ තිබෙනා වූ ඝන ස්වરૂපයක් අපි ඉක්මවා දකින්නට ඕනේ මේ වේදනා ස්කන්ධය කියලා අපි කතා කරන්නේ ගණන් නැති නිසා, සමෝහ ගණන් නැති නිසා. මේ සමෝහ ගණන් නැති කෙනා නම් මෙතන වේදනා සංඥාවක් අහෝ නිස්පන්නේ නැහැ නේද කියන අවබෝධය අපේ සිතට නිරායාසයෙන්ම ඇති වෙනවා. සංඥාස්කන්ධයේ ධනයක් දෙලකයි. මේ කියපු ඒවා හැම කොටසක්ම ප්‍රාණක කරලා බලන්න අවබෝධය එතකොටයි ඇතිවන්නේ. දැන් මේ තේමත් ඇයි මේ කියනකොට සංඥා මාත්‍යයක් පමණයි. නැවත නැවත කරලා බලන්න ඒ කරන කරන වාරක් වාරක් පාසන්න ඇතිවන අවබෝධය තව තවත් ගැඹුරින් ගැඹුරටපත් වෙනවා. සංඥාස්කන්ධයේ ධනයක් ලැබිය ආකාරය. අපි උදාහරණයක් දෙමු. අපි බලනවා ඇඳලා තියෙන පින්තූරයක්. මේ පාට දාලා පහ පාට අතු පාට මේ පාන්නේ දෙකකට බලන අපි එක පාට හදලා ගන්න අන්න රූපේ කියලා. දැන් මේ කියපේක හොඳට ප්‍රයත්න කරනවා මේ කියනක ඒකේ තියෙන පහ පාට දෙක බලලා මෙන්න පහ පාට කියන සංඥාවක් තියෙනවා. ඒක ඇති වෙනකොට අර නිල් පාට දෙක සංඥාවක් තියෙනවාද කියලා බලන්න. නිල් පාට කියලා දැකනකොට අර කහ පාට දෙක සංඥාවක්. ඒ ඉපතේ හිත තියෙන රතු පාට හරි කොළ පාට වෙනස් පාට. ඒක දැකලා. මේ සංඥාව තියෙන කලින් සිට සංඥාවක් වගේ. හරි ඒක පේන්නේ. පොළ පාට නිසා ගන්න නිල් පාට දෙන්නේ නැහැ වට පාට දෙන්නේ නැහැ අනිත් පාට දෙන්නේ මේවා මේකෙන් මේකෙන් එකසෙකට ඇති ඇති යන පොළ පාට සංඥාවයි නිල් පාට සංඥාවයි ගහ පාට සංඥාව ඔක්කොම එකට හේතුණාට පස්සේ අපට රූපයක් දැනෙන්න තියෙනවා මේ වගේම තමයි ඉන්නේ රූපයක් මේ වගේම වෙන වශයෙන් බලන සමාධිමත් පිටකින් කාටනිකේ රූපයක් තමයි ඇලුම් කරගෙන රූපයක් අරගෙන එයාගේ මූණ මෙන්න කියලා බලන්නේ බෙල්ල වෙන්නේ කියලා ගන්න අතපය වෙන්නේ කියලා ගන්න බලන බලන කොටස විතරයි මානසික දිස්සන්නේ අනිත් කොටස ඔක්කොම හිමියන්නේ නැහැ හිත මොකද මේ ධනේ කැටි නිසා මේ සමූහ රටේ මේ සංඥා සංදේ කියන මේ සමූහ ධනේ අපි කඩා ඉඳලා ගන්නට ඕනේ සංඥාව දෙතම බලලා ඒක කරන්න පුළුවන් සමාධියක් හිතකින් මේක කරන්න පුළුවන් සාමාන්‍ය කෙනෙකුට මේවා අවබෝධ කරගන්න හැකි ධර්මයක් ඊළඟට සංස්කාර සංකේතය. සංස්කාර සංකේතය දීපෙන් දීපෙන් අර සම්පූර්ණ වශයෙන් නැතිනම් නැතිනම් යන ආකාරය දේකන. නමුත් මේවා ඔක්කොම එකට ධන කරගෙන අරගෙන එකට ඒකරාශී කරලා අරගෙන අපි මම කියන සංඥාවක් ආරෝපණය කරනවා ඒක. දැන් අපි හිතමු ඔන්න අපි ලෝභ සිතිවිලි රාගයක් ඇදී ඇදී ඇදී ඇදී ඇදී. විනාඩි 5ක් ඉස්සෙල්ලා අපිට ලෝභය තියෙනවා. මේ යෝගක තියෙන රාශියක එකට ඇතිවීම නැතිවීම එකට ආරම්භ විනාඩි 5ක් විශ්ේමා කියන්නේ කලා කියලා. මම අපේ කියන අපි හිතන අපි දේශයටපත් වෙන අමනාපයටපත් වෙන විනාඩි 10ක් විශ්ේක ප්‍රවේශනා කියලා හිතමු. විනාඩි 10ක් තියා එක ක්‍රමයක්වත් පවතින දුක් වේදනාවක් දුමනස් වේදනාවක් නැහැ. අපි හිතනවා කියන්නේ දුමනස් වේදනාවෙන් පිට යට වෙනවා. මෙන්න මෙතෙන්දී අර පිටින පිටිනේ රාශියනේ ඒකලා කියන්නේ අපි ඝන සංඥාවෙන් වැසලා අපි මෙන්න තිබුණා කියලා කතා කරනවා. ඒ වගේම තමයි සෑම සිතිවිල්ලක්ම මේවා විස්තර කරන දුක වේදනා විස්තර කරන වෙනස මේ මෙතන ඉතින් අපි ධර්ම දන්න මේ මහත්තුණන් දන්නවා මේ දේපලිය මහා දිවි රාජ්‍ය චිත්ත වීප වටු දීප කියලා බරපතල වචනයක් තියෙනවා චිත්ත වීප රාජ්‍යයක් කියලා තමයි දක්වන්නේ කියන මේ අර න්‍යායාත්මක අවබෝධයක් ප්‍රයත්නක් තියෙනවා අපි රූපයක් දකිනකොට අපි අර ඉස්සෙල්ලම තියෙන උපමාම ගත්තොත් මූණ දැකපු සිතිවිල්ල ඇති ඇතුණා නැති වුණා බෙල්ල දකිනවා. බෙල්ල දැකපු සිතිවිල්ල ඇති නැති කිය අත් එක දකිනවා. අත් එක දැකපු සිතිවිල්ල නැති කිය අනිත් ශරීරයේ ඒ කොටස් දකිනවා. රූප දැකපු සිතිවිලි සියල්ලම නැති කිය පස්ස එනවා. පස්සහ සිතිවිලි සියල්ලම නැති කිය දැනසොල් දෙන්නේ. ඒ වගේ ඒ ඒ ස්කන්ධ ඒ ඒ ඉන්දියන්ද අරමුණු එන්නේ විදිහට මේ සංස්කාර ස්කන්ධය සහ විඥාන ස්කන්ධය වෙනස් වෙන වෙනස් වෙන හේතුසේ නිග්‍ය. නමුත් මේවා එකතම කොටස් වශයෙන් දෙන නිසා විනාඩි 5ක් තිස්සේම රූපයක් දෙස බලන්නට කොහොම අපි හිතන උදාහරණයකට 5 ලක්ෂයක් චක්කු විඥාන සිතේ ඇතුළේ කියන උදාහරණයක් ඒ සංලක්ෂණය එකට අරගෙන අපි කියනවා මෙන්න මම රූප බැලුවා. මේ ත්‍ත්වය හරියට අවබෝධ වුණොත් මේ තුළින් ආත්ම සංඥාවට සීතන්නට තැනක් නැති වෙනවා. කටහඬ විදිහට වැටෙනවා. ආත්මය කියන හැඟීම. මොකද නැති ධර්මයක් නැත්නම් නලවන්න සිටින්නේ. අපි මේ ගණනන මේ පින්වන්ත දැන් ප්‍රයක් හිත දෙවිය ගණනන. මේකට කියනවා දිගටම ආ ගණනනයි කියන්නේ. මාගේ කියන වචනයක් වචනයක් ගානේ කියුවේ වචනේ එතනම එතනම නිරුද්ධ වෙන්නේ නිරුද්ධ වෙයි කියන. දැන් කිව්වා. මේගොල්ලන්ගේ සිත් තුළ පහළ වන මේ සැදී දැන් මේ මේ සත්‍යමන සිටින්නේ ඒ සෑම සිදුවෙල්ලක්ම එතනම එතනම ඒ සත්‍යයේ ඒ ජීවිතය ඇතුළත සිටින සත්‍යයේ නිරුද්ධ වෙනකොටත් නැති නැති ගියා. ඒකයි ස්වභාවයේ නමුත් මේ සිතිවිලි සමූහයෙන් එකපගෙන ඒතරාශී කරලා කතා කරනවා අපි මෙතෙක් පුළා ගණන් කරලා. මේක තමයි මේ සත්‍යය මේ සත්‍යය අපිට අවබෝධ වන්න ඕනේ මේ සම්මෝහ ගණන් අපි දැසිලා ගොස් ඇති ආකාරය. රූප සංඥා සම්මෝහ ගැනීම ඇසිලා වේදනා ස්කන්ධේ විභවයෙන් සංඥා සංකාර විඥාන කියන අනිත් ස්කන්ධ තුනක් සම්මෝහයෙන් නැතිලා සංකතියෙන් නැතිලා මේ සම්මෝහ ගැනීම සංස්කෘතිකණය කියන දෙකම මේ දැරක කඩතර ඔක්කොම ඉලා ඉවත් කරලා පැති අපි දකින්නට ඕන ඊළඟට මේ කිතුම් කිතුම් කියන්නේ කුච්චේ ගැන මේක නම් ඉතාමත්ම අතිමම අවබෝධ කරගන්න ඕනේ අවබෝධ කරගෙන ඒ අනුව පිළිපදල මේ කුට්ටි ගන්න විඥාන ආත්ම සංඥාව නැති කරගන්න. නැත්නම් මේ ධර්මයෙන් වැඩක් නැහැ. අපි අභිධර්මාචාර විභාගවලට වාගෙන ඉගෙන ගන්නවා නෙවෙයි. ත්‍රිපිටකාචාර විභාගවලට ඉගෙන ගන්නවා නෙවෙයි. එහෙම නැත්නම් වෙනත් මොනවා හරි මේ සත්‍ය විභාගයක් පාස් වෙන්න පාස් ධම්ම පාසලක විභාගයක් පාස් වෙන්න ඉගෙන ගන්නවා නෙවෙයි. නිස්සාරණ කාර්ය ධර්ම කාර්ය සංස්කාරකදී නිතරම සඳහා මේ ධර්මය අපි ඉගෙන ගන්න ඕන බ්‍රහ්මස්ථාය ධ්‍යානයේ කියනකට බදා ගන්නට උරුමද සබා ගන්නට නෙවෙයි. එම නිසා මේ අවබෝධ කරගෙන කුත්‍ය ගන්න කඩා දෙන්න ඕන. කුත්‍ය කියන්නේ ක්‍රියාව කියන එක. මේ නාමයන්ගේ සහ මේ රූපයන්ගේ ධනසික ක්‍රියාවක් කියන. ඒෙන් සිදුවෙන ක්‍රියාවලියක් කියනවා. රූපස්කන්ධයේ කියන පටවි ධාතුව පඨවි දහසේ ක්‍රියාව මොකද්ද? එහෙන් සිදුවන ක්‍රියාවලිය මොකද්ද? පඨවෙන ගතිය මොද්දේන ගතිය. ආපෝ දහසේ ඡන්දික ක්‍රියාවක් සිදුවෙනවා. මොකද්ද ඒක? සිල වෙනවා, පින්දෙනවා, හැතිලෙනවා, දැනෙනවා. වායෝ දහසේ ක්‍රියාව ඒකයි. වායෝ දහසේ සිදුවන ක්‍රියාවලිය ඒකයි. වායෝ දහසේ ක්‍රියාව මේක කියන්නේ අපි කියන වායෝ දහසේ සිදුවන ක්‍රියාවලිය ඒකයි. ඒක හරිනේ? සීතෝදහසියේ තියෙන ප්‍රශ්න කරන බව, සීත කරන බව. ඒක කියන්නේ සිතින් කරනවා. එතකොට ඒ සිතින් කරන එක නැත්නම් රස්න භාවයට පත් කරන එක සීතෝදහසියේ තිබෙන ක්‍රියාව. හරිද? එතකොට වායෝ දහයෙන් කරන එක. ආපෝ දහයෙන් කරන එක. ආපෝ දහයෙන් කරන්නේ චිත්තමනියක් ඇති කරනවා. හ්ම්? බාහිර දෙයක් කරන එළනවා. සුතමනේ භාවයට පත් වෙන ඒකයි මේ 14 ක්‍රියාවලිය. අපේ රූප ගොඩේ පටලේ ධාතුව ඇලීමෙන් සමකට මුස්තු කරලා ඕලා දුරෝසු කරන තැන් තැන් වල දුරෝසු තැන් තැන් වල මුද්දු. ඊළඟට වායව ධාතුවෙන් කුම්බල. අපේ බඩවලින් කුම්බිලා තියෙන වායව ධාතුවෙන් කුම්බල බැලන මොකද කියන්නේ? වායව ධාතුව අනිනකොට ඔය ඇතුලේ. හරිද? හා මොනවා සිඳිලා තියෙන ගත්තෙක සමහරවිට අපේ ඇඟ අන්න වායු දාතිය කුම්බල මේ කුස්සිය අපි දකින්නේ බාලෝ භාගයේ කුස්සිය මේකයි කියලා අවබෝධ වෙනවා නම් මේකෙන් ඇති වෙන අවබෝධයේ කොච්චරද කියලා ජීවිතේ තේරුම් ගන්න බලන්න නැත්නම් කල්පනා කරන්න මේකවත් නෙමෙයි එතකොට මේ අපේ ඇඟේ සීතලක් නැරක්ණයක් තියෙනවා මේ තේජෝ තහසේ කුස්සිය ඉතින් අපේගේ රක්ෂණයට සීතලට අපි ලැබෙනවා. ඊළඟට අපේ කර්මවලින් ඇලෙන ගතියක්, තෙත් ගතියක් තියෙනවා. රූප කොටස් පටවි ආදී ධාතු කොට වායෝ ධාතු, ආපෝ ධාතු, ඇලිලා ආපෝ ධාතු සිත්යක්. ඊළඟට තේජෝ ධාතුවේ උණුසුම් වෙලා සිසිල් වෙලා වායෝ ධාතුවේ සිසිලයක්. මේ හතර එකට ගණනය කරලා ගත්තාම මෙන්න ගේන මෙන්න මේ මෙතන දින මෙතන ඉතිලා මේක සිනිතේ මේක මොද්දේ මේක රස්ති මේක සීතලයි මේ කුක්තියෙන් අපි දැක්ිනවා තේරුණා කියනකට ඒ නිසා මේ කුක්තිය හතර අපි දිගින්න තමයි හතර වේදාසේ කුක්තිය මෙතන තියෙනවා මේ පොන්දිල තියෙන අමතිසියක් නෙවෙයි මේ වායු දහතුව ආ නේද ඈ මේ රක්ෂණ ගැතිය සුපල ගැතිය වෙන්නේ මේ සිංහෝ ගැතිය. මේක පුත්තිය. ඒක සිදුන ක්‍රියාවලිය. මේ මුරුතු කරන නැත්නම් ධන උදාවේ ඉස්සක් කරන ඕනෑම ප්‍රයත්නකින් කරන කර්තව්‍යම් කරන සතරී දහතිය කුත්තිය. මේ කුත්තිය හතර වෙන කරලා 14 වෙනකොට තියෙන අපිට මේ කුත්තියක් කියනවා කුත්තිය කියනවා කියන සංඥාව පිළිගන්නට පුළුවන්. හරියට සමාධියකින් කළොත් ওই කුත්ති ගන්න පටන් ගන්නට පුළුවන්. මේක වැඩි ඉතා ගැඹුරෙන් අවබෝධ කරගන්නට ඕන රූපස්කන්ධයේ කුච්චකණේ වැඩි නාමස්කන්ධයේ කුච්චය ගණේ කියනකොට. අන්න වේදනාස්කන්ධය අපි ඉස්සෙල්ලම ගන්නවා. සුඛ දුක්ඛේ ප්‍රවේදනා තුනයි. සුඛ වේදනාවක් ඇති වුනහම ඒකේ කුච්චය මොකද්ද? අපි සිනවන ස්වરૂපය. සුඛ වේදනාවක් දෙන්න දෙනවා කියන්නේ මොන සිත්ද ඒක කියන්නේ නේද? අපි දැන් මොකද කියන්නේ? ඔව් මොකක් හරි සම්මතාරයි පිටත් තමයි අන්න ඒකයි පිට ගන්න. මොන වේදනාවද තියෙන්නේ? හ්ම්? ඉතින්ගේ හ්ම්? එතකොට ඉන්නේ වේදින් කතා කරනවා. අපි ඒක තමයි සරමන් දෙන්න ධර්ම දේශනාවක් නෑ. එතකොට අපි අන්න සුඛ වේදනාවක් තියෙනවා. ඉනිදී ඇතුළු අර චෛතසික ධර්මයන් ඇතිවි නැති යාම ඒ චෛතසික ධර්මයේ සිදුවන ක්‍රියාවලිය අප පිළිගන්න ඕනේ. හරි. ඒක චෛතසික ධර්මයේ ක්‍රියාව වෙන අපේ ක්‍රියාවක් නෙවෙයි. අපි සුඛ වේදනාවක් ඇතිවෙනා පස්සේ පැවැටෙනවා මම සුඛ වේදනාවක් හොඳයි. අරුදුනා. හ්ම්? ඔන්න දුක් වේදනාවක් ඇතිවෙනවා. දුක් වේදනාවක් ගෙන දෙන දුක් වේදනාවක් අපේ නාමස්කන්ධය තුළින් ඇති වුණාට පසුව ඉන්නේ සිදුවන ක්‍රියාවලිය අනුසුසුවක් නෙවෙයි අපි සීලණයට පත් කරන එක සීලණක් කියන දුක්ඛම්. සීලණයට සීදාවට පත් කරන දුක් වේදනාවක් ඇති වුණාට පස්සේ පීඩාවක් ඇති වෙනවා. ඒක දුක් වේදනාවේ කෘත්‍යය. අපේ කෘත්‍යයෙන් හැරෙන නිසා අපි හිතන මෙන්න දුක් වේදනාවේ මම පීඩා වෙනවා කියලා. එහෙනම් උපේක්ෂා වේදනාවේ මම නැදහත් බවක් ඇති කරගන්න. සුඛයක් නැහැ දුකකුත් නෑ. උපේක්ෂා වේදනාවේ කෘත්‍යයේ නැදහත් ස්වરૂපය ඇති කරගන්න පත්‍ර මණ්ඩස්තාවය කියලා කියන්නේ ඒක තමයි. අන්න මොකක්ද කරන්නේ. එතකොට මේ සත්‍යය සත්‍යතාවයි ඇතිවීමයි අපි උපේක්ෂාවෙන් සිටිනවා කියන එකෙන් අදහස් ගන්න. ඒකයි සිත් ධර්මයේ අපේ නාමස්කන්ධය තුළ ඇති ඇති නැති නැති යන ඒ සිදුවන කෘත්‍ය අපි මතහත් ස්වરૂපයෙන් තිබීම. අපි මතහත් ස්වરૂපයෙන් සිටිනකොට අපිට අවබෝධ වන්නේ මෙතන ඇතුලේ මේකයි සිත් ධර්මය ඒ නිසා මේකෙන් මේ කෘත්‍ය සිදුනායි කියලා. ඒ අනුභවය නිසා අපි උපේක්ෂා වේදනා විඳිනායි කියලා දැනීම ගැතියි. එහෙමද? අපි හිතමු සංඥා. සංඥාවේ කුච්චිය තමයි හඳුනා ගැනීම. හ්ම් සංඥාතිකෝ විකේ එකක්මා සංඥාති විච්ඡේ සංඥා විච්ඡේ කියලා කියන හඳුනා ගන්න නිසා මම මේ මට සංඥා කියන්නේ. එතකොට වෙන රූපයක් නැත්නම් මේ පාට රතු පාට පාට පාට සුදු රතු මේ කාකාර සංඥාවලින් අපි හඳුනා ගන්න. හ්ම් සංඥා මේ විදිහට හඳුනා ගන්න. දඬ සෝලක් හඳුනා ගන්න. එතකොට මේ සංඥාවේ කෘත්‍යය මොකද්ද? යම් කිසි හඳුන්වා දීමක් ඇතිදී මේ සංඥාවක් අපේ හිතට ඇති වුණාට පසුව මේක රූපයක් කියලා අපිට පෙන්වන්න කරගෙනවා. සත්‍යයක් ගැන සංඥාවක් තියෙනවා මේක සත්‍යයක් කියලා සංඥාවක් ඇති කරගෙනවා මේක හොඳ සංඥාවක් මේක නරක සංඥාවක් මේක හොඳ නරක නුවණ සංඥාවක් සත්‍යයක් මේ ආදී වශයෙන් නේද? එතකොට මේ සංඥාව ඇති වුණාට පසු ඒන් සිදුවෙන ක්‍රියාවලිය ඒකම ඇති වෙනවා. ඉන්ද්‍රිය ටිකක් පස්සෙ කළොත් ප්‍රශ්නෙත් ඇති වෙනවා. හරිද? ඉන්ද්‍රිය ටිකක් පස්සෙ කළාට පස්සේ ඒන් සිදුවෙන බින්දරණයෙන් සිදුවෙන ක්‍රියාවලිය රස්නයක් ඇති කරගන්නවා. රස්නෙකුත් ඇති වෙනවා. මේ රස්නේ අරගෙන මම මගේ රස්නේ කියලා කියනවා නම් ඒක වැරදි නෙමෙයි. අන්න එලෙසින් මේ සංඥා ස්කන්ධයෙන් අපි සංඥාවක් පහළ වුණාට පසුව ඒ සංඥාවේ යන්ති හැදීමක් ඇති වෙනවා. ඒ හැදීම සංඥාවේ කුක්තිය. ඒ කුක්තිය හරියට අවබෝධ කරගන්නට බැරි නිසා අපි කියනවා මම අහල සමාධියකට මේ සද්දේ ඇතුළ මේ සංඥාවක් සම්බන්ධ කරගන්නවා. මේක හරි අවබෝධයෙන් අහන්නට ඕන. එතකොටයි මේවා පැහැදිලිවන්නේ මේ ආත්මයක් ඇතුළේ තියෙන හැඟීම. ඊළඟට අපි සංස්කාර සංවේද බලනවා. සංස්කාර කියන්නේ ඒ සිිතේ තියෙන කායික දාන ඔක්කොම. අනුන් අපිට සංහසිතක් කියලා ඇති වෙනවා. සංහසිතක් ඇති වෙනකොට සංහසිතේ මුක්තිය මොකද්ද? අපි දුකට පත් කරනවා. අපි රසකට පත් කරනවා. ඒක කුක්තිය ඒකයි. මේ කුක්තිය ඇති වෙනාට පසුව අපි කල්පනා කරනවා. අපිට අවබෝධ කරගන්නට බෑ. මේ මෙන්න මේ කායික ධර්මයේ ඇතිවෙනවා ඒකෙන් සිදුවන කුක්තිය මේකයි මෙතන සිදුවන මේ දෙක පමණයි. ඒක අවබෝධ කරගන්නට බැරි නිසා ඒ ධර්මයෙන් බැසී යන නිසා අපි කියන මෙතෙක් කියලා අපි තරහින් සිටියා. අපි කල්පනා කරනවා නොයෙක් දේවල්. කල්පනා කියන්නේ මොනවද? කල්පනා කරන විට සිදුවන්නේ කුමක්ද? විතක්ක විචාර දෙක සිතුමින් ගලාගෙන යන පමණයි. විතක්කයි සිතුකේ සහ විචාරකයි සිතුකේ සිතුමින් ගලාගෙන යෑමයි කල්පනා කිරීම කියන්නේ. ඒක නේද? එතකොට විදර්ශන විචාරවල ස්වરૂපය තමයි මේ කියලා හිතන්න පුළුවන් හැකියාව. ඒක ක්‍රියාවලිය. අපි උපදල විදර්ශන විචාර සංඥාවල් මේ කයිතික ධර්ම ඇති ඇති නැති නැති යනකොට ඒකේ කියන කුර්තියෙන් අපි දැක්න නිසා අපි හිතනවා මම කල්පනා කරනවා කියලා. ඒ නේද? ඒ වගේම තමයි ඊර්ෂ්‍යා කරණේවා බෝධ කරණේවා වෛර කරණේවා මේ දේවල් අපි කරනවා හිතන්නේ නේද? මෛත්‍රී කරනවා කරුණාව පතුරනවා නේද? ඉනිකොල් වැඩසටහන ඉතිේවල් කරනවා. ඔක්කොම চৈতසික ධර්මයන් සහ চৈতසික ධර්මයන්ගේ ක්‍රියාවලියන්ගේ ඇතිවීම නැතිවීම හැර වෙන කිසිවක් නෙවෙයි කියන අවබෝධය අපි දකින්නට ඕනේ. මෙන්න මේ කුට්ටි ගන්න කරන්දර කොටන්නේ රූපස්කන්ධය සහ නාමස්කන්ධය කියන මේ කුට්ටි හරියට අවබෝධ වුණාට පසුව මේ ක්‍රියාවලිය වල අපි වැඩ කරන ක්‍රියාවලියද තියෙන කුට්ටි ගන්න කඩන්න ඕනේ. අපි ගමන් කරනවා කියන, අපි වැඩ කරනවා කියන, අපි අඟපතේ එහාට මෙහාට ගොලවනවා කියන මෙහිදී උපදින කුට්ටි කොහොමද කියලා බලන්න ඕනේ. අපි දැන් උදාහරණයක් ගමන් කෑම ටිකක් කරනවා කියලා හිතමු. කෑම ටිකක් කරනවා කියලා හිතනකොට කෑම ටික දකින්නකොට දැකීමේ ටිකක් ඇති වෙනවා. ඒ කෑම වල පාට බඳගන්නේ මේ සිතක් තියෙනවා මේ රතු පාට මේ විදිහට රතු පාටයි මේ මොකද පහ පාට එහෙම දුන්නේ මේ රතු පාට මේ පහ පාට කියලා බලනවා ඒවත් තියෙනවා දැන් මේක අපිට ආනන්ද හිතක් වෙන එකක් නෙවෙයි අත දිවිලා තියෙනවා දිනකොට රත්නයකුත් දෙනවා තේ ඔස්නේ හරි එකක් තියෙනවා මේකත් දෙනවා ඒකත් ඇදලා නැතිලා ආනන්දෝන කියන එකක් ආනන්දන ඒකද එන වෙනම සිද්ධියක් ඇති දැන් ඔසවන්දෝන කියලා හිතක් තියෙනවා ඒක වෙනවා ඒක හට ආනන්දෝන කියලා හිතක් තියෙන ඇරෙනවා අතුලට ගියාට පස්සේ කෙලින්ම ඒක රත්න වහනක් තියනවා කියලා දන්න වහනක දෙන්න. ඊට අමතරව ඒක හතයක් දැනන මොනවට මොනවාරියන් දෙන්න මොකක් හරි දැක්ක ඒක වහම දෙන්න. මේක පිළිගත් ප්‍රතිඥය තියන. ඊළඟට අපන්දෝන කියලා විදිහට දැන් හත්ය හතනකට ගමන් කරන අදිවත් හතනකට යනවා. ඒ ඊට පස්සේ ඔබට ගිනිනා ගිනිනා කියලා දෙමින් දෙනවා ගිනිනා ගිනිනා කියලා විදිහේ පහනාවක් පස්සේ පස්සේ අදිට ඔබ පහන දෙනවා. මේවා එකද මේ ක්‍රියාවලිය හරියට අපිට බලන්නට බැහැ. මේ කුක්තිය හරියට අපිට දකින්නට බැහැ. මේ කුක්තිය දකින්නට බැරි නිසා මම කෑම කනවා, මම වතුර බොනවා, මම මේ ක්‍රියාවලිය කියනවා කියනවා. මේක හැදියන්න තෝරනවා. ඇත්ත ඇත්තකින් දකින්නට නම් මේ අවබෝධය අපේ සිත තුළ ඇතිවන්න ඕනේ. අපි හිතමු ගමන කරනවා කියලා. මේදී ලක්ෂණ උපමාවක් කියලා දුන්නා අර මම කලින් කියපු වේදිකාන සංවේදනාව ගැන පොතේ. ඒක මේ බුදුම පොතක අනුවාදයක්. කිසි අනුවාදයක්. ඒක විස්තරයක් තියෙන කියලා බලන්න. ඒ පොත මම හිතන්නේ පෞරාණික සතිපට්ඨාන භාවනා ක්‍රමයේ කියන පුංචි කොටක් ගහලා තියෙනවා. ඒ පොතේ අන්තිම කොටසේ ඇති පිටු පහක හයකෝ පොණි විස්තරයක් මේ පොතේ හතර ගන්න වෙන කිසිම දැනුමක් නෑ ඒක කියන්නේ. ඒ වගේ නේ කියලා ගන්න. අන්න ඒක කියන දක්ෂ උපමාවක්. මොකද මේ ගමන් කිරීම පිළිබඳ ඒක හරි අවබෝධයෙන් නැවත නැවත සිතන්න එයින් ඇති වෙන අවබෝධය මෙතකයි කියලා මට නම් වචනයෙන් විම කරන්නට බැහැ. වැඩි මල්ලක් ඉල්ලලා තියෙනවා. යටින් වැඩි මල්ලේ තුලක් තියෙනවා. දැන් වැඩි මුලින්ම පහළ පහළට වැටෙනවා. වැඩි ධාරාවක්. මේ මල්ලේ එහාට මෙහාට කොළවනවා. කොළවනකොට අර වැඩි ධාරාවක් පහළට පොළොවට එන වැඩි ධාරාවක් ඒ හැමතෙම යනවා. ඒ සංකේතය. ඒ හාමුදුරුවෝ දින කලකදී කවතරක් ඉහිලි කරලා වතුර කලක ගියාට නෑ කියනකොට වතුර නෑ. දැන් අපි කොහොමද පොලිසියෙන් ගෑවිද වතුර පුරවන්නේ. මම මේ කරවත් වෙන එකක්. වල වලින් ගෑනකට වතුර සීල ගත්තා වතුරේ මේ පහලට වැටුණා ඉතින් පොඩුව දෙන්නේ නෑ ඉස්සර පොඩින් බෑගක මොකද අත එහාට යන මේ හදන්නේ කමකුනේ පොඩුව දෙන්නේ මුස්තර එහාට මෙහාට කරනකොට වතුර වල අර වැටෙන වතුර නූල වන වතුර සංදේශ වල වතුර වතුර සංදේශ වතුර ප්‍රවාහය එහාට මෙහාට යනවා හරියටම එකම දෙයක් ගමන් කරනවා මෙතන එහෙම ගමන් කිරීමක් තියෙනවා මේ දැන් මේ කුලිකින් බෑගිගේ සිල්තරක දැනෙන වතුර කන මුතුනේ වැටුණා නම් ඒ වැටිච්ච තැනම පොළොවට ඒක ගමන් කරනවා. ඒක එහාට යන හැකියාවක් වතුරට. ඒන් එහාට කුලිකින් බෑගිගේ ගමන් එතන තිබුණු වතුර කන පහළට ගමන් කරනවා. ඒන් එහාට යනකොට ඒන් එතන තිබුණු වතුර කන පොළොවටයි ගමන් කරනවා. නමුත් අර මේක මේකෙන් එහාට එහාට කරන නිසා එහායි එහායි මේ වතුර රූප කරාට තියෙනවා. අපට තේනවා මේක වතුර ගමන් කරනවා කියන්නේ. අපට තේනවා මේ වැලි දහරාව ගමන් කරනවා කියන්නේ. මේ රූපස්කන්ධයේ ක්‍රියාවලියක් නෑ මෙතනයි. එහෙමයි. මේ නාමස්කන්ධයේ ක්‍රියාවලියක් නෑ කුච්චි ගන්නේ කඩන්ත මේ தත්ය අවබෝධ කරගන්න ඕනේ. අපි මේ ගමන් කරනකොට අපි සම්මන් භාවනා කරන්නයි කියලා කියන ඔසවනවා, ගෙනියනවා, සබනවා, එහෙම සිතත් කරන ඔසවන් දිනනවා, ඔසවනවා, ගෙනියන දිනනවා, ගෙනියනවා, සබනවා. මොනවායි භාවනා ටික දිනු වෙනකොට අර ඔසවනකොට රූප කලාප ටික බලයි, අපුල බලයි. මොකද පටිවිදහතු අධිකයි වෙනවා. ආපෝ ධාතුව අධිකයි. මෙදිනකොට ඔන්න බලාගෙන අපතේ. මැදට යනකොට තවත් බලාගෙන අඩට යනකොට ඒක ටිකක් වැඩි වෙනවා. මොකද මේ ආවායය ධාතුවයි ආපෝ ධාතුවයි එතන වැඩි වෙනවා. පහත් කරනවා කියනකොට ඔන්න ඒ කකුලේ බල වැඩි වෙනවා. මේකේ අදහස් වන්නේ මේ එකම රූප කොටසක් නෙවෙයි උඩ ප්‍රසවන්නේ එකම රූප කොටසක් නෙවෙයි එහාට ගෙනන්නේ එකම රූප කොටසක් නෙවෙයි පහළට සබන්නේ. එහෙනම් ඔසවන ඔසවන ඔසවන ආපියක සිටිවිලි එතනම එතනම එතනම එතනම කැඩිකඩි කැඩිකඩිලා. පළවෙනි ඔසවනකොට සිට දෙවෙනි ඔසවනකොට නෑ තුන්වෙනි ඔසවනකොට නෑ හතරවෙනි ඔසවනකොට නෑ මොනම තියෙනවා. එතකොට ඉතර වෙනකොට ඉතිරියෙන් සිටිවිලි ඔක්කොම ඉවරයි. ගෙනියනවා ගෙනියනවා ගෙනියනවා කියලා තමයි යහට ගෙනියනකොට අර මුලින් මුලින් ඇදී සිටිවිලිම ගෙනියනවා කියන සිටිවිලි ඔක්කොම ඉවර වෙලා. තබනවා තබනවා තබනවා කියනකොට අර ගෙනියනා සුපසිතීව ඔක්කොම දුරයි අලුමෙන් පළමුවෙන් නතුණු තබනවා තබනවා සුපසිතීව සියල්ලම නිරුද්ධ වෙනවා මෙතන සිතුවිලි ප්‍රවාහය වහවහ වහවහ ඇති ඇති නැති නැති යම් කල්මින් අපි අත්දකින්නට ඕනේ මේ අත්දැකීමකොට අර බැඳීම ඇවිල්ලා වගේ මේ මානසික සමූහ ගණන් ගහලා සංකති ගණන් ගහලා කියන මෙන්න මේ සමූහයේ සංකතිය කැඩෙන තැනක් වෙනවා මේ සමූහයේ සම්මන් භාවනාවේ අධීර 20ක් විතර දෙන ඒක මම මෙතන 15000 වෙනකොට ගාව දකින්නට පුළුවන් මේ රූප කුඩ අර බැඳීම ධාරාවේ එක එක වැඩි කොටයක් කොටයක් හැර දෙන්නේ වූ වැඩි කොට හැර වැඩි ධාරාවක ලක්ෂණ නෙමෙයි ඒ වගේම එතන තියෙන වැඩි ධාරාව එතනම පතිත වෙනවා නම් ඒ වැඩි ධාරාව රහා දිහාට ගමන් කරන්නේ නැහැ නේද? අන්න එලෙසින්ම මේ රූප කලාප ඔස්වන කොට ඉහළට ඉහළට ඉහළට රූප කලාප වෙනින් වටින්න කැඩි කැඩි කැඩි යනවා. එහාට ගෙනියනකොට ඉතිරිවිතේ එහාට එහාට රූප කලාප කැටකදී යන අලුත් අලුත් රූප කලාප උපදිනවා. පහළට ගන්නකොට පහළට පහළ රූප කලාප වෙනවා. පහළට පහළට කැදෙන රූප කලාප නැති වෙනවා. වෙන දෙයක් කියා ඇසිතින් නම් ගන්නකොට ඇහැ පහළ කියන රූප කලාප ඔක්කොම පහළට වෙනවා. ඇසින් රූප දෘෂ්ටන ඔක්කොම රූප කලාප ඉහළට යනවා. මම අත්දැකලා තියෙන නිසා මම කියන්නේ නැත්නම් කියන්නේ. මේක තමයි මම කියන්නේ මේ කියන්නේ මේවා සත්‍ය බව පෙන්වන්නයි කතාවට. අඳින්න පොඩ්ඩක් මෙහෙම වම් කරගෙන මුළු ඇඟෙන් තියෙන රූප කලාව වම් පැත්තට කරනවා. අඳින්න පොඩ්ඩක් දකුණු කරන දකුණු පැත්තේ රූප කලාව කරන්න පටන් ගන්නවා. අඳින්න පොඩ්ඩක් හරකන රූප කලාවක් පැයට නම් මුළු ඇඟෙන් තියෙන රූප කලාව. මේක මේ ඝන සංඥාව කැටි කියන පස්සේ තේරෙන එක සමාධිමත් පිටකට ප්‍රශ්න අසකට දකින්නට පුළුවන් ධර්මයක්. තේරුණා? මෙන්න මෙහෙම ගමන් කරනකොට ඉහළ ඉහළට මහා අර වැඩි සංගවාන නේද ඉහළ රූප කලාප ගොඩක් පිළිකදී යනවා. එහාට යන සංකල්ප රූප කලාප මෙතන මෙතන නිරුද්ධ වෙන අලුත් අලුත් රූප කලාප තියෙන්නේ තියෙනවා. පහළට පතන කොට ඉස්සෙල්ලා ඒක රූප නැතිව තවදුරටත් තියෙන ආයතන තියෙන ආයතන තියෙන ආයතන තියෙන ආයතන තියෙන මේ නැතන සිතිවිලි ටිකක් මෙලෙසින්ම ඇතිවියදී නැතිවීම කියන මේක හරියට කල්පනා කරන්න ඉසුකට මොකද්ද මේ කුක්ති ගණන වැටියන්නේ ආකාරය කොහොමද කියන අවබෝධය අපි ක්‍රියා කරන කියලා පැවතුනේ කොතනද කියලා අවබෝධය විචිත්තන නාමස්කන්ධ රූපස්කන්ධය පිටට අරගෙන මම ක්‍රියා කරනවා මම යනවා මම කරනවා මම මේ දේ කරනවා ආවල් දේ කරනවා කියන වැරදි අවබෝධයකින් මුලාවට පත්වන මේ පැහැදිලි අවබෝධය හතරට පටලෙන් පස්සට ලෙස කියනවා දුකන පවතින අනුසුචාරණය කුණයක් කරන පාද ඇතිවෙන නැතිවෙන යන නාමස්කන්ධය නිසා රූපස්කන්ධය තනත්ම සමනක් කියන අවබෝධය අපිට තියෙනවා එහිදී දැන් හොඳට කල්පනා කරලා බලන්න. මේ ගමන් කිරීම වැලිමල්ල වගේ නම් අර වැලිමල්ල එහාට මෙහාට ගමන් කරනකොට මේ වැලිමල්ල වැලිමේ ධාරාව ගමන් කලේ නැතුවට වැලි ධාරාව ගමන් කරනවා වගේ පේනවද? ඒ කියන්නේ අන්න ඒ කියන අපේ මේ රූපස්කන්ධය ගමන් කරනවා කියලා කියනවා. ක්‍රියා කරනවා කියලා කියනවා. මෙන්න මේ කුක්ටි ගන්න පැදී යනකොට අපි මේ කුක්ටි වලින් වැටී ගිහිල්ලා මේ කුක්ටි වලින් ගිහිල්ලා මේක ආත්මයක් මේක පුරුෂයෙක් මේ ස්ත්‍රියක් කියලා ජීවියක් කියලා ගත්තු වැරදි අවබෝධය දිලිසි යන. එහෙනම් ඒක නිසා තව ටිකක් කියන වෙනයි පහක් විතර යන කාරණාවට මොකද්ද ආරම්භන ගණේ මේක නම් විස්තර කළත් නෑ තේරු ගන්න හම්බන්නේ පොතේ මම කිව්ව විතර ඒ පොතේ නෑ එකක් දෙකක් ඇතුළු වෙනවා මේ එතකොට ආරම්භ ගන්න. ආරම්භය කියන්නේ අරමුණු. ඇහැට රූප, කනට ගන්න කියන නේද? නාසයට ගන්න කියන දිවට කයට ස්පර්ශ, මනසද මේ ආරම්භය. නේද? මොනවට අපි ආරම්භනේ කියලා කියනවා. මේ ආරම්භණයෙන් අපි වහිනවා. කොහොමද වෙන්නේ? අපි රූප දකිනවා දකිනවා මම බලනවා මම බලනවා කියලා කියනවා. මම දැනීම තුළ සිදුවන ක්‍රියාවලිය මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. ඇහැ කියනවා, රූපේ කියනවා, ඇහැ රූපේ ගන්නට පස්සේ උපදිනවා මේ කාය විඥාන. ඒක පොත විඥාන. ඈ? චක්ක විඥාන. එතකොට අන්න ඇහැ වෙනම ධර්මයක්, රූපේ වෙනම ධර්මයක්, ඒ දෙක නිසා චක්ක විඥානේ ඇති වෙනවා. ඒ චක්ක විඥානේ ඇතිවීම හැර චක්ක විඥානේ ඇතිවීම හැර ඒ රූප බලන කෙනෙක් නෑ. තේරුණාද මේකෙන් කතා? අපි රූප බලනවා බලනවා බලනවා කියලා කතා කළේ මෙතෙක් කල මේ සත්‍ය විඥාන පරම්පරාව ගැටි යටි නැති නැති යාමට අභිධර්මයේ තියෙනවා චක්කු විඥාන විදක් අතුරුනාම ඒක වීති කියලා. බාහම කලන බාහම පච්ඡේද චක්කු විඥාන සංපටිච්ඡන සංකීර්ණ වොත්තපන ගාන ගාන ගාන ගාන ගාන ගාන සතරම් කුණච්චති කියලා මොන වීතියක් උගන්න බින්දු තුන පොච්චහල පිටිබහ ඒක අරගෙන අපිට මේ කායික දන්නේ දකින්නේ. අපි කායික සම්බන්ධ බලන්න පුළුවන් අපි. අන්න එහෙට මේක දැක්කා. චක්කු විඥානය පහළ වෙනවා. ඒක වෙනම ධර්මයක්. ඇහැ වෙනම ධර්මයක්. රූපේ වෙන ධර්මයක් නෙවෙයි චක්ක විඥානයේ තවත් ධර්මයක් මේ තුනම එකට අරගෙන අපි කතා කරනවා. ඊට පස්සේ ඇහැට රූපේ දැක්වම අපි හඳුනා ගැනීමක් ඇති සංඥා. මේ අප ගෑනියක් නෑ රූපේක නෑ නිස්වාදේ නෑ රසකාරේ මේක හොදේ මේක නරකේ. මේ සංඥා ස්කන්ධ අනේ. එතකොට ඒක රූපේ දැකීම තුළින් සංඥාව පුස්තා. මේ සංඥාව ඇති වෙනකොටම දකපු රූපේ හොඳයි නම් අපට එන්න සුඛ වෙනවා. දැකපු රූපේ අනිත්‍ය අපට එන දෝමනස්ස දුක් වේදනා. දැකපු රූපේ මඳහත්න උපදීනේ මඳහත් වේදනා. අර සම්පටිච්ඡන සංකේතන වර්තපණ ඥාන සදාලම්බන ඒව අපට බලන්න බෑ ප්‍රායෝගිකව. මේක බලන්න පුළුවන්. මේ දක්ෂහම තමයි ආරම්භ ගන්න පටන් ඒක මම කියන්නේ. අම්බතන්නේ පහල ගන්නනේ. එතකොට ඔන්න රූපේ වෙනම ධර්මයක් සහ වෙනම ධර්මයක් චක්කුඥානෙ වෙන ධර්මයක් දීපිත ඇති ඒ ඒවා චක්කුඥානෙ ඇතුළානකට රූප සංඥාවකින් අපි හඳුනාගන්න එක තවත් ධර්මයක්. සංඥා ලැබුණාට පස්සේ වේදනාවක් දැක්ක කරගෙන ඒක වෙනත් ධර්මයක්. මේ වේදනාව තමයි පස්සේ මේ සංඥාව දැනුණාට පස්සේ මේ රූපය අපි විස්තර කරන එක අපවිචාර කරනවා. ඒ කියන්නේ ඒක බලනවා ඒ ගැන සිතුවිලි ගලාගෙන යන පටන් ගන්නවා. ඒ සිතුවිලි වෙනස් කරනවා. මේක ඔක්කොම එකට වෙනවා. අපි කතා කරනකොට මේ රූපාරම්මණයෙන් බැහැලා මම බලනවා මම බලනවා මම බලනවා කියලා මේ කච්චේ හරියට අවබෝධ වුණා නම් මේ මම කියලා බලන කුත් දැනීමක් තිබෙනවා බලන කුත් දෙයක් නෑ කියන අවබෝධය ඇතිවන්නේ නේද? බැලීම කියනවා බලනවා කියන්නේ අන්තිසන්නේ මේ නාම ධර්මයන්ගේ මේ චෛතසික ධර්මයන්ගේ ඇතිවි නැතිවි යන පමණක් නේද? ඒ ඇති වෙන ඇති වෙන චෛතසික ධර්මයන්ගේ යම් යම් කුත්තියෙන් ඇතිවි නැතිවි නේද කියන්නේ. කුච්චි ගණයක් තියෙන්න ඕනේ. සමෝහ ගණයක් තියෙන්න ඕනේ, ස්කන්ධ ගණයක් තියෙන්න ඕනේ. මොකද එකකට එකක් එකකට එකක් පස්සපස්සට තියෙන නිසා සංකීර්ණ වෙනවා. සියල්ලම ඒතරාන තියෙන නිසා සමෝහයෙන් වැටෙනවා. ඒකෙන් තිබෙන කුච්චි නිසා කුච්චියෙන් වැටෙනවා. ආරම්භණය මේ ආකාරයෙන් වැටෙනවා. අපි මුලාවට පත් වෙනවා මම දැයිව මගේ ආත්මය දැයිව කියලා. එහෙනම් මේ අහනාවෙන් අනේ කරකෝ. මම මේ වචනයක් වචනයක් ගන්න පිට කරන කන වේයයි කියන සත්‍යයේ ගිහිලා වැඩිනවා සෝත විඥාන කන පහළ වෙන සිටිවිලි ඇති ඇති නැති නැති යන ඊට පස්සේ ඒ සිටිවිලි සංස කියන වචන ඈමක කියනවා තමයි මේ ආයතනයේ වචන හදුවා ගන්නට බැරි නම් අපි කියේ මොනවද දන්නේ මේවා අප්‍රඥාක් කියලා. හඳුනා ගන්න සංඥාවක් ඇති වෙන නිසා මේ කියන්නේ මේ හාමුදුරුවෝ මේකයි කියලා තේරුම් ගන්න. වචනයක් වචනක් දාන්නේ සංඥාවක් ඇදලා. ඊට පස්සේ මේ ඇවුනේ ටිකක් හිනස්ලා. ඒ වෙලාවේ මේ සත්‍යය තුළින්ම සෝමනස් වේදනාවක්, දුක වේදනාවක් දැනෙන්න ලැබෙනවා. දැන් මේ තිස්සාවක් ඒ සත්‍යය තුළින්ම ඒකා වේදනාවක් දැනෙන්න ලැබෙනවා. මේවා තේරුම් අපි සමහර අයට මේ හාමුදුර දෙසාදාන ධර්ම අපට නම් තේරෙන්නේ නැහැ කියලා සෝමනස් වේදනාවක් දැක්කන්න පුළුවන්. නේද? එතකොට මේ සත්‍යය තුළින් මොන වේදනාවක් ඇති වෙනවා? ඊට පස්සේ මේ කියන ශබ්දයන් අරගෙන මේ ආකාර සිතිවිලි ගලා යන කිස් පහළ වෙනවා මම අහනවා මම අහනවා මම දන්නේ ඇහුවේ කියන එකේ යථා ස්වરૂපය මොකක්ද එහෙමනම් මේ සූත විඥානයේ පහළ වීම, සබ්ද සංඥාව පහළ වීම, ඒ අල්ල චේතනාවක් පහළ වීම, ඒ අල්ල සිතිවිලි සංඛ්‍යාවක් සහ සෝත මේ මෙන්නකොට නාම ධර්මයන් ඇති නැති යාම නේද? කවුද අසන්නේ? ඇසීමක් පවතින අසන පුද්ගලයෙක් නැහැ. එහෙමකට මේවා අපි වහගෙන සිටිනා ධන සංඥාවෙන් අපි කොහෙද තියෙනවා අපිට බලන්නට පුළුවන් නම් මේවා තීරු තීරු කියන කයිදමාන්පත්ති දුරුදුරු යන ආකාරය මොහොතින් මොහොතම ඇති වෙන ඇති වෙන නාම ධර්ම සියක ධර්ම ජීවිතයෙන් දෙවිගෙන යන ආකාරය දක්වන අපිට මේ ධන සංඥාව සදා දාන්නට පුළුවන් වෙනවා ආත්මීය සංඥාව මුලින්ම ප්‍රාදානකට හැකි වෙනවා 另外什么意思啊？ අපිට අනිත් නියමයන් ගැන දැන් කතා කරන්න අවශ්‍ය නැහැ. 10ට ආසන්න නිසා වේලාව මේ අය නාසයට දැනෙන ධනසෝද ගැන, දිවට දැනෙන රස ගැන, කායට දැනෙන උස්පත් ගැන, මනසට දැනෙන ආරම්මන ගැන, ධම්මා රම්මන ගැන මේ ආකාරයෙන් හිතලා මේ ආරම්මන ගැනීම දැකී සිටින ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න ඕනේ. සංසති ගැනීම දැකී ගිය ආකාරය, සමූහ ගැනීම දැකී ගිය ආකාරය, කුත්‍ය ගැනීම මෙදසින් දැකී යන ආකාරය සහ ආරම්මන ගැනීම මෙදසින් අපි සම්පූර්ණ මුලාවට පත් වෙන ආකාරය. මෙන්න මේ ධන සංඥාව කර්මයෙන් අප අවබෝධ වෙලා මේ ඝන සංඥාව අපේ සිත තුළින් හරියට විදුවේ ගියාම විශේෂයෙන්ම නාමයන්ගේ සහ රූපයන්ගේ සේවීම දැකීම තුළින් අපට අනි මේ නාමස්කන්ධය තුළ හෝ මේ රූපස්කන්ධය තුළ හෝ සත්‍ය වශයෙන් ගැනීමට ආත්මයක් යාවෝ ජීවයක් යාවෝ සත්‍යයක් යාවෝ කිසිම ධර්මයක් නැහැ නේද කියන යථාභෝධය අදමත පතුලෙන්න මතුවෙනවා ඇති අන්න එදාට සක්කාය විච්‍යයට පීඩාකට තැන නැති යනවා මේක කර්මයටම අවබෝධ වෙන අස්මි මානයේ ඈතට විසිරී යනවා සදාකාලික වශයෙන් නැවත සංකාණයට පහළ නොවන ආකාරයෙන් මම කියලා පුද්ගලයේ සිටිනවා කියන අත්මීතිමානම් අත්මමයි කියන මානය සම්පූර්ණයෙන්ම ගිලිහි යන ඒ ගිලිහියාම දකින්නටයි කලානුපස්සනම් භාවෙන්තෝ ඝන සංඥාන් පදහති මේ කලානුපස්සනාව භාවිතා කරන්න ඕනේ ඝන සංඥාව කැදී යන ආකාරය එම නිසා දැන් පැයකට පමණ ආසන්න කාලයක් ඝන දේශනා කරන නිසා ධර්ම දේශනා කිරීම කාමයේ දේශනා මෙතන මුල කරන්න මේකෙන් අත්ය මේ කියපෝ කරුණු අවබෝධ කරගෙන ඒවා නැවත නැවත දීපත් කරලා මේ කන සංඥාන් ගුරුවන ආකාරයෙන් අවබෝධයක් ඇති කරගෙන ඒ කන සංඥා ගුරුවන ආකාරයෙන් විදර්ශනා භාවනාවට නිරත වෙලා මේ නාමස්කන්ධය සහ මේ රූපස්කන්ධය කියන අනිත්‍යතාවය දැකලා ඒ තුළින් ඇතිවන නිරෝධය අත්දැකලා අටාටම වහවහාම නිර්වාණ ධාතුන් සම්පූර්ණයට ප්‍රාර්ථනා කරගන්න දැන් හොඳටම ප්‍රමාණ මේ දේශනාව මෙතන නිම කරන්න සම්දෙනාටම නිවන් සුවය පත්පත් වේවා